තියාගත්තේ. ඉතින් මේ සූත්‍රයේදී ඇත්ත වශයෙන්ම දෙබසක් සාකච්ඡාවක් යනවා ආනන්ද මහා ස්වාමීන් වහන්සේත් එක්ක ආජීවක ශ්‍රාවකේ. ඒ ආජීවක ශාවකය කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්ත කියන සර්වස්තනාස්ගේ සමකාලීන දේවතාව ශාස්ත්‍රුන් වහන්සේගේ ගිහි උපාසක මහත්තයෙක්. ඒ ශාසනයේ ගිහි උපාසක මහත්තයෙක් අවිලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද මනාකොට දේශනා කරලාද ධර්මයේ නැත්තම් කේසන්නෝපන්ති ධම්මෝ සුවක්ඛාතු මනාකොට දේශනා කරලද්දී කාගේ ධර්මයේද කේ ලෝකේ සුපටිපාණ කවුද ස්වාමීන් වහන්සේ මනාකොට ධර්මයේ පෙරමි කෙනා වැසගෙන කටයුතු කරන කෙනා කේ ලෝකේ සුගතෝ කවුද මේ ධර්මයේ සාක්ෂාත් කළ කෙනා මේ ප්‍රශ්න තුන අන්‍ය තීර්ථක ගෘහපතියෙක් ඇවිල්ලා ආනන්ද සාන්තිගෙන් වර පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආත්මවාදයකට අහු වෙන්නේ නැතුව පරමාර්ථ වශයෙන්ම මූල ධර්ම වශයෙන්ම උත්තරයක් සපේනවා ඒක එක පැත්තකින් ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ ගැඹීරත්වය විස්තර කරන අතර අනිත් එක එහෙම නොවිනානම් උත්තර දීම තුලින් ආහන ප්‍රශ්නේ තියෙන ගැටලුවට ආහන ප්‍රශ්නේ තියෙන සංකෘතාවට තමයි කොටු වෙන්නේ එහෙම නොවිය පිණිස ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මම මේලා ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න ඔබතුමා කැමති පරිදි මේකට පිළිතුරු සපයන්නේ කියලා. කියලා අහනවා යම් කිසි කෙනෙක් රාග ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් දෝෂ ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ඒ මෝහ ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ සුවක්ඛාතද නැත්නම් මොකක්ද කියන්නේ එතකොට ආජීවක සාහිත්‍ය දෙන උත්තරේ තමයි අද දවසේ ධර්ම දේශනාවට දවසේ මාතෘකාව තියාගත්තේ යෝකෝ ආනන්ද අයෝකෝ වන්ති රාගස්ස පහනාය ධම්මන්දේශේති දෝසස පහනාය ධම්මන්දේශේති මොහස පහනාය ධම්මන්දේශේති තේසං ධම්මෝ සුක්ඛාතෝ එත්ත මේ එවං මේ එත්ත හෝති කියලා ඒ ආජීවක ශ්‍රාවක ආනන්ද ස්වාමීන් පිළිතුර දෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් රාග ප්‍රහාණය පිස ධර්ම දේශනා කරනවා නම් මෝහ ප්‍රහාණය පිස ධර්ම දේශනා කරනවා නම් දෝෂ ප්‍රහාණය පිස ධර්ම දේශනා කරනවා ඒක සක්කාතයි මෙන්න මෙහෙම මට වැටෙනවා ඒතර කිසි කෙනෙකුගේ නමක් මෙතන නැහැ કોઈ ධර්මයේද කියලා වෙනම නම් කිරීමක් නැහැ යම් ධර්මයකින් රාග ප්‍රහාණය වෙනවනම් යම් ධර්මයකින් දෝෂ ප්‍රහාණය වෙනවනම් යම් ධර්මයකින් මෝහ ප්‍රහාණය වෙනවනම් ඒකනම් සුවක්කාරයි. ඉන්නේ එහෙමයි මට වැටෙන්නේ කියනවා. ඉතින් මේක තමයි අපි පසුගිය දවස් ටිකේම අද මම හිතන අපේ දේශනාවලිය හතරවෙනි දවසේ පසුගිය දවස් ටිකේම අපි මේ ධර්මයේ බැහැගෙන කටයුතු කරන පිටසක් වශයෙන් අපි මේ ධර්මයේ දිහා බලන්නේ මේ කියන දෘෂ්ටි කෝණයෙන්ද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ දෘෂ්ටි කෝණයෙන්ද ඊකට අපි කොච්චරක් ආය සාක්ෂි වෙනවද අපි කොච්චරක් ඒක සඳහා ක්‍රියාත්මකද කියලා බැලුවොත් මේ තම තමන් තුළ තිවිච්ච රාගය යම් ප්‍රමාණයකට තුනි වෙන ගතිය තිවිච්ච ද්වේෂය යම් ප්‍රමාණයකට තුනි වෙන ගතිය තිවිච්ච මෝහය නොදැනුවත්කම යම් ප්‍රමාණයක් තුනි වෙන ගතියක් තියෙනවා නම් ඒ තහක් දුරට ඒ ඒ කෙනා මාර්ගයෙන් ධර්මයේ සුවක්කාත ගුණෙ හෙළි වෙනවා. ධර්මයේ සුවක් ධර්මයේ සුවක්කාත ගුණෙට සාක්ෂි වෙනවා. එමෙතු ඒන් පරිබාහිර වූ සුවක්කාත ගුණෙකුත් නැහැ ධර්මිකුත් නැහැ. ධර්මය කියලා වෙනම වැදිය යුතු වෙනම ධාතු කරණ ලෝකෙදී දැක්පත් කළ යුතු වස්තුවක් හෝ අයිතිකාරයක් හෝ හැඩයක් හෝ ආකාරයක් නැහැ. ධර්මයේ ධර්මයක් වෙන්නේ වෙන විදිහට ධර්මය සජීවී වෙන්නේ යමක් ඇසුරු කිරීමෙන් ඒ ඇසුරු කරන්නගේ රාගයේ ද්වේෂයේ මොහේ ප්‍රහාණය වෙනවනම් අනේ ඇසුරු කරන දේට අපි ධර්මයේ කියනවා ඒ සිද්ධ ක්‍රියාවලියට කියනවා ධර්මයේ තියෙන මනාවට දේශිත බව ස්වකහාත ස්වභාවය ඉතින් ඒක මේ වෙන කෙනෙක් ධර්මයෙන් ස්වකහාත ගුණ ලැබුවට මට ඒකෙන් ඇති වැඩක් නැහැ මා තුළින්ම මගේ රාග ద్వේෂ මොහ ප්‍රහාණය සිදු වෙනවනම් එතකොට ඒ ධර්මයේ ස්වකහාත ගුණය තමන්ගේ ලේවලින්ම තමන්ගේ මස්වලින්ම තමන්ගේම අත්දැකීමෙන් දැක ගන්න පුළුවන්. එතකොට මේ මුල් දවස් වල සාකච්ඡා කළා වගේ යම් ධර්මයකින් මේ රාග ద్వේෂ මොහ ප්‍රහාණය වෙන ගතිය තියෙනවනම් ඒක සාන්දෘෂ්ටිකක් වෙනවා තමා විසින්ම අත්දකින්න ගතියකට එනවා. ස්වකහාතයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආටුවා සම්ප්‍රදාන කුල අනුව මුල මහපත් මහ යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ධර්මයට සුවක්ඛාන කියනවා. ඒකේ මුල මැද අග යහපත් බව තේරෙන එක තමන්ට පළ ප්‍රයෝජනයක් තියෙනවනම් තමයි. එතකොට තමන්ට ලැබෙන පළ ප්‍රයෝජනයෙන් එපිට ධර්මයේ තියෙන සුවක්ඛාත ගුණය ඒ තමන්ට අදාළ නැහැ. එතකොට මේක තමන්ට අදාළ වෙනකොට තමන් තුළ රාග ద్వේෂ මොහ ප්‍රහාණය වෙනකොට ඒක තමා විසින්ම දැකිය යුතු නිසා සක්හතනම් සාන්දෘෂ්ටිකයි. වර්තමාන මොහොතේම දැකිය යුතුයි. තමා වශයෙන්ම දැකිය යුතුයි. ලාවට පටන් ගන්න මේ රාග දෝෂ මොහ ප්‍රහාණය 100%ක්ම සම්පූර්ණ විය යුතුයි. එතකොට සාන්දෘෂ්ටික වෙනවා. සක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිතිකෝ ඒකට අකාලිකයි. ඒ ධර්මයේ ක්‍රියාත්මකන ඒ ඒ වෙලාවේ කල් නොයවා එතන එතනම රාග ద్వේෂ මොහ ප්‍රහාණය වෙනවා. ඕපනයිකෝ ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරකට ගෙනින ඕපනයනය කරනවා යොමු ලබා දෙනවා ගැඹුරු රෝසු රාගේ ප්‍රහාණය කරලා ඊකට මධ්‍ය මට්ටමේ රාගේ ප්‍රහාණය කළා අන්තිමට ඉතාම සියුම් හිතා ගන්නවත් බැරි සංගවිගෙන තියෙන නිදිගෙන තියෙන රාගය ප්‍රහාණය කරන මට්ටමට මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් උපනායනයක් තල්ඩුවක් යොමුවක් ගුණයක් ලබා දෙනවා. අකාලිකෝ ඒහි පස්සිකෝ. ඒහි පස්සික කියලා කියන්නේ එන්න බලන්න කියලා අර මුල් ගුණ තියෙන ඕනම කෙනෙකුට කියන්නේ මා තුලින් මෙන්න මෙහෙම මෙහෙම රාග ද්වේෂ මොහ ප්‍රහාණය වෙලා තියෙන ඕනම කෙනෙක් මේ වැඩේ කෙරුවොත් ඒක වෙනවා. ඇවිල්ලා ඕනම් කරලා බලන්න කියලා ඒහි පස්සික ගුණයක් Taman ලැබුවොත් විතරයි අත්දැකීම සජීවීව කතා කරලා කොන්ද පණ ඇතුව කෙනෙකුට කියන්න බලන්න. ඊට පස්සේ පටන් ගන්නකොට ඒ ලාවට පටන් ගත්තට එන්නේ එන්නේ එන්නේ උපනායන ක්‍රමයේ ක්‍රමයෙන් ගැඹුරින් ගැඹුරට අනුභව කිරියා අනුපුප්පදීක අනුභව ප්‍රතිපදා විදිහට අනුපූර්වෙම ගැඹුරට යනවා පච්චත්තම් මේ දබ්බෝ විඤ්ඤෝහි නොනැති මනුෂයන් විසින් ప్రత్యක්ෂ වශයෙන් අස්පනා අපිට මේක දැකිය යුතුයි මේ තමයි ධර්මයේ ගුණහරය ඒ ගුණෙන් අපි ස්වකහාත ගුණයයි මේ ඉස්මතු කරන්න හදන්නේ ස්වකහාත ගුණයේ ඒ රාග ප්‍රහාණය අපි පහුගිය දවස්වල කතා කරා. මම අද හිතුවා මේ රාග ප්‍රහාණේ ඡායාවම තමයි එකම ක්‍රමයේ තමයි දෝෂ ප්‍රහාණය ගැන කතා කරන්නේ. මෝහ ප්‍රහාණය ගැන කතා කරන්නේ. නමුත් රාගය කියන එක සංස්කාරයට බඳින එකම ආසන්න බැම්ම වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වෙනකොට දුකට හේතු වශයෙන් පෙනෙන රාගය. නමුත් මේ මනුස්ස ලෝකේ මේ පොළවේ කාලයක් ජීවත් වෙන ඕනම කෙනෙකුට මේ එදිනෙදා කංකරච්චල මානසික රෝග කාය රෝග සියල්ලම ගෙන දෙන්නේ ද්වේෂය කරා. ද්වේෂය කියන්නේ රාගයේ මෙහෙවණලක් තමයි. එතකොට මේ සක්කාත ගුණය රාග ප්‍රහාණය පිණිස වගේම දෝෂ ප්‍රහාණයටත් වග වෙනවා. රාග ප්‍රහාණය පිළිබඳ කතා කරනකොට අපි මේ කියන ආජීවක ශාවක සූත්‍රයේ ඉස්සරලා මේ ආනන්ද වර්ගයේ සඳහන් පළවෙනි සූත්‍රය චන්න සූත්‍රයෙන් අපි සාක්ෂියක් කරගත්තා සාධකයක් වශයෙන් ගත්තා ඒකෙත් මේ වාගේම සාකච්ඡාවක් කරන්නේ චන්න කියන පරිබ්‍රාජකයා එයත් නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලේ ස්වාමීන් වහන්සේගෙන් අහන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සාස්ෘණ වහන්සේලා කියලා ඔබ වහන්සේලාත් අදහනවා රාගය දුරු කළ යුත්තක්, ද්වේෂය දුරු කළ යුත්තක්, මෝහය දුරු කළ යුත්තක් කියලා. අපේ සාස්ෘණ වහන්සේත් එහෙමම අපට කියලා දෙනවා. මේ ගෞතමී සම්බුද්ධ ශාසනය නෙවෙයි අනිකුත් ඒ ආජීවක ශාස්ත්‍රෙත් එහෙම කියලා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි දෙකොල්ලගේ මේ තියෙන රාග දෝෂ මෝහ ප්‍රහාණය කටයුතු කිරීමේදී ඔබ වහන්සේලාගේ ඡාතුන් වහන්සේ රාගයේ කුමන ආදීනවයක් දැකලාද වැරද්දක් දැකලාද රාග ප්‍රහාණය කරන්න කියන්නේ. දෝෂයගේ කුමන ආදීනවයක් දැකලාද ද්වේෂය ප්‍රහාණය කරන්න කියන්නේ. මොහේ කුමන ආදීනවයක් දැකලාද මොහේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියන්නේ කියලා ඒ ඡන්න ආජීවකයා බුදු ආනන්ද සාසෙන් අහනවා. ඒකේ වෙන්නේ තියෙන ඉදත් ඒ ਸਰවඥ ශාසනයේ තියෙන රාගද්වෝතමෝ ප්‍රාණි වගේම සරල සමාන්තර ක්‍රමයක් නිකණ්ඨනාත පුතත් උගන්ලා තියෙනවා. ඒකට ඒ ශ්‍රාවකෙ මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙ කියන ආනන්ද ස්වාමීන් අහනවා ඔබ වහන්සේ මේ ප්‍රහාණය කරන්නේ මොන වගේ ආදීනවයක් දැකලාද? මොන වගේ වැරද්දක් දැකලාද? මොන වගේ විෂමතාවයක් දැකලාද? අන්න එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ රාගයේ ආදීනව, දෝෂේ ආනිසං ආදීනව, කාමෝ යാനി ආදීනව බොහෝමත්ම ප්‍රායෝගික විදියකට සාන්දෘශික විදියකට විස්තර කරනවා. අපි පහුගිය දවස්වල ඒක රාගයට සාපේක්ෂව සාකච්ඡා කරා. අද දවසේ අපි ඒ දෝෂයට සාපේක්ෂව මේ ආනන්ද ස්වාමීන් ඉදිරිපත් කරපු කරුණු පළවෙනි සූත්‍රය ඉදිරිපත් කරපු කරුණු දෙවන සූත්‍රයට ආධාරක උද්දෘතයක් වශයෙන් අරගෙන දෝෂය පිළිබඳව භාවනා කරන යෝගාවචරිකුට ඒවා අනවින කරන හැටි ඒවා ඝන බාල අවස්ථාවේදී මොන වින නොවිදි අනවින කරනවද මධ්‍යස්ථ අවස්ථාවේදී මොන විදි අනවින කරනවද ආදීනව පෙන්වනවද සූක්ෂම අවස්ථාවේදී මොන විදි ආදීන අනවින කරනවද කියන එක සාකච්ඡා කරගෙන යනකොට Tamanටම Taman ගැන දැනගන්න පුළුවන් මේ රාගයේ නැත්නම් ද්වේෂයේ කොයි වගේ තැනකද මන් දැන් හැපි හැපි ඉන්නේ හැම කෙනෙක්ම එක්ක ගොරෝසු තන එක්ක මධ්‍යස්ථන එක්ක සියුම් තන හැපි හැපි නැති කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ කරුණ සලකා බැලීමේදී තමන්ටම තමන් ගැන මේ ඉස්සරහට යන ගමනද පස්සට යන ගමනද කියන සැකේ දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ අර රාගයේ සමානවම ඒ වචනම පාවිච්චි කරලා ආනන්ද සාන්ති සඳහන් කරලා තියෙනවා දුක්ඛෝ ආවසෝ දෝසේන පරියාදීනෝ දුට්ඨෝ ආවසෝ දෝතේන අභිභූතෝ දුට්ඨේන පරියාදින්නෝ අත්ත්‍ව්‍යාබාධවේ සංවත්තති පරව්‍යාබාධවේ සංවත්තති උභේ ව්‍යාබාධපි සංවත්තති එවත්නි රාගය දෝෂයෙන් දූෂිත වෙච්ච හිතක් ඇති කෙනාට දෝෂයේ දෝෂයෙන් වහලා ගත්ත හිතක් ඇති කෙනාට දෝෂයෙන් යටපත් වෙච්ච දූෂිත හිතෙන් යටපත් වෙච්ච හිතක් ඇති කෙනාට ඒ කෙනා මොන තරම් මොන විදිහට කටයුතු කළත් යා කරන හැම කායික ක්‍රියාවකින්ම හැම වාචික ක්‍රියාවකින්ම හැම මානසික ක්‍රියාවකින්ම තමන්ට ව්‍යාබාධ පිණිස කටයුතු කරනවා. තමන්ට කායික රෝග සහ මානසික රෝග ඇති කිරීම පිණිස විෂක් හැම චිත්තක්ෂණයෙම ඇඟට දා ගන්නවා කියනවා. ඉතින් අපි කතා කරා ආබාධ කියන වචනය ව්‍යාබාධ ආබාධ කියලා කියන්නේ රෝග පීඩාවට කියනවා. ඒ අත්ත්ව්‍යාබාධ කියලා කියන්නේ තමන් තමන් රෝග කරගන්න. ඉතින් අපි සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමෙන් කියන්නේ විෂ බීජ කියලා කියනවා. බටහිර වෛද්‍ය ක්‍රමේ විෂ බීජ බාහිර තියෙන දෙයක්. සර්වඥාන්සේගේ කියන්නේ මේ හැටියට හෝ ආයුර්වේද ක්‍රමයේදී රෝගයක් වෙන්නේ බාහිර හේතුවක් නිසා නෙවෙයි අභ්‍යන්තර රාග දෝත මොහ කිපෙනවා කියන එක තමයි ඔය වාපිච්චෙන් කිපෙනවා කියලා කියන්නේ. කොයි වෙලාවෙත් එක්කෙනෙක්ගේ මොකක් හරි එක්ක වාත කිපිලා එක්ක දෝතේ මේ සෙම කිපිලා එක්ක පිට කිපිලා. ඉතින් මේකේ සද්ද සම්බන්ධතාවයක් තියෙනවා මේ රාගෙ විච්චාම පිටට සම්බන්ධයි. දෝෂය ආපුවාම වාතයට සම්බන්ධයි. මොහේ ආපුවාම සෙමට සම්බන්ධයි වගේ යම් යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක එච්චරම සහතික කරලා නැහැ. නමුත් ඒ ඒ වාපිච්චෙම සම්බන්ධ රාග දෝෂ මොහ ගති තියෙනවා. ඉතින් අපි නිතරම මොකක් හරි එකකින් පෙළෙනවා. ඒ පෙළෙන්නේ ව්‍යාපාදයටපත් වෙන්නේ ඒ හිතේ ඒ චරිතේ ඒ පුද්ගලයා තුළ මේ දෝෂයෙන් දූෂිත වෙච්ච ගතිය නිසා දෝෂෙන් දූෂිත වෙච්චාම ඒ පුද්ගලයා Tamanට හානි කර කායට සහ මනසට හානි කර දේවල් කරගන්නවා. ඒ වගේ මේ මනුස්සයා කොච්චර දැන් අම්මා කෙනෙක් තමගේ කුසින් වදාගත්ත දරුවට හැම වෙලාවෙම මාතා යතා නියම් පුත්තන් ආයශායක පුත්ත මනුරක්කේ කියලා දිවි දෙවෙනි කොට දරුවා රකින්න. නමුත් මේ අම්මා තුල ඒ වෙලාවේ තියෙන ද්වේෂ හිතක් නම් දරුවට කරන සෑම කායික වාචික මානසික ක්‍රියාවකින් දරුවට ආබාධ ඇති කරනවා. මානසික සහ කායික මේක අපේ ieval වල තියෙන ගන්න හොඳම දෙයක් තමයි දරුවෙක් බඩේ ඉන්නවා නම් දරුවෙකුට තනින් කිරි දෙනවා නම් නිතරම ඒ මව අභ්‍යන්තර බාහිර ආයතන පේශිදුව තියානින්නේ කියනවා. දරුවර කිරි දෙන වෙලාව හිත නරක කරගන්න නරකයි. හිත ආවේග ගන්න නරකයි. කිරි පෝන වෙලාවේදී ප්‍රේමයෙන් හදාගත්ත හිතේ නැත්නම් රාගේ අනිත් පැත්ත තියාගෙන දරුවට කිලි දුන්නොත් ඒ දරුවට ඒ බොන කිර ඒක පෝෂණයක් වෙනවා. නැත්නම් ද්වේෂයෙන් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒ දරුවට ඒක විසක් වෙනවා. කිර කිරවත් දිරවන්නේ නැතුව යනවා. මොකද ඒ මවගේ තියෙන ඒ දූෂිත හිත. ඉතින් ඒක නිසා දරුවටත් ඒ වගේ. ඉතින් ඒ වගේම අපි ඉදිරියට ජීවිතය ගත කරනකොට දරුවෝ විතරක් නෙවෙයි ඉතින් සහෝදර සහෝදරයෝ ඉන්නවනේ අයෝ ඉන්නවා යාළු මිත්‍රයෝ ඉන්නවා ඒ අත්තන්ට ඇත්තටම අපිට ව්‍යාපාද කරන්න ඕනකම නැහැ අපිට ව්‍යාපාර කරන්න ඕනේ හතුරක් නමුත් දූෂිත මනසක් නම් තියෙන දෝෂයෙන් දූෂිත වෙච්ච මනසක් නම් තමන්ගේ හිතවතුන්ට මදහත් නැත්තන්ට ද්වේෂ කර නැත්තන් සියල්ලන්ටම ආබාධ පිණිස ඒ මනස ඒ චිත්තක්ෂණේ ක්‍රියාත්මක වෙනවා Tamanta ආබාධ කරන වගේම පරව්‍යාබාධය සිද්ධ වෙනවා. උභේ ව්‍යාබාධපි සංවර්ධති Tamanta අනුන්ට දෙකොන් හානි වෙනවා. ඉතින් මේක <coughs> පෙනිලා කරන දෙයක්වත් රූපයක් සත්‍යයක් ගන්ධයක් රසයක් මාර්ගය වෙන එකක්වත් නෙවෙයි මේ ද්වේෂිත දූෂිත හිතෙන් දූෂිත චිත්තක්ෂණයෙන් මනසෙන් මනසට හිත වෙන දෙයක් මොනම තාලෙන්වත් වසන් ගන්න මොනම තාලෙකට වසංගන්න බෑ. Tamanටම හිතවතට පවා නිකුත් වෙන්නේ අර වැරදි තරංග තමයි. ඒ නිසා අත් ව්‍යාබාධ, පර ව්‍යාබාධ, උභේ ව්‍යාබාධ කියන එක මේ මිනිස්යාගේ කැමැති වුණත් අකමැති වුණත් ප්‍රිය වුණත් මැදිහත් වුණත් ප්‍රිය වුණත් හිත දූෂිත නම් ඒ දූෂිත හිතින් කරන දේ ඉතර තමයි. ඒක නිසා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාජේ පදුට්ඨේ මනස දූෂණේ දෝතේ දූෂිතර භාසතිවා කරෝතිවා දූෂිත මනසෙන් කරන ක්‍රියාව සහ වචනය භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති දුකක්මයි ගෙන දෙන්නේ ඒක හරියට බර කරත්තේ ගුණාගේ කුරේ පිටිපස්සේ ඇදීගෙන එන කරත්තේ වගේ. ගොනා කොච්චර දුවවත් කරත්තවලු පිටිපස්සෙන් යනවලා ඒ බර ඒ দূරය ගොනාට බේරෙන්න බෑ. කරාගේ කුර පිටිපස්සේ එන මේ කරත්ත රෝදේ වගේ ඒ දුක් අන්දරාවක් ඇදගෙන යන්නේ හරියට දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යනවා. අවුස්සගෙන පීරගෙන දුම් වලාවක් නගාගෙන තමයි යන්නේ. ඉතින් ඒකේ පුද්දලට ඒ වෙලාවට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක වළක්වන්න බැරි ධර්මයක්. වළක්වන්න බැරි ධර්මයක නිසා දූෂිත එක චිත්තක්ෂණයක අත්ත්‍ය ව්‍යාපාද පර ව්‍යාපාද ඇති වෙනවා. ඉතින් ආනන්ද සෝන්ජේ සඳහන් කරන අපේ සර්වඥා අපිට කියලා තියෙන්නේ දෝෂයෙන් දූෂිත වෙච්ච හිතෙන් අත්ත්‍ය ව්‍යාපාද පර ව්‍යාපාද උපේ ව්‍යාපාද. යම් වෙලාවක හිතේ ද්වේෂය නැත්තම් එහෙම නැත්තම් අදෝෂය නැත්තම් මෛත්‍රී පාරමන කදාකත් වෙන හිතකින් අත්ත්‍ය ව්‍යාපාදයක් වෙන්නේ. සමාන තමයි හානි කරගන්න සමාන තමයි වින කරගන්න කටයුත්තක් වෙන්නේ චිත්තක්ෂණ මට්ටමේ. අනුන්ට හානියක් වෙන්නේ නැහැ. යගෙන් දෙපාර්ශ්වයටම දෙපාර්ශ්වයේ හානියක් වෙන්නේ. ඒක නිසා අපි දන හෝ නොදන චිත්ත ප්‍රවෘත්තියේ ද්වේෂය තියාගෙන අපි කොච්චර ප්‍රේමණීය වචන කතා කරත් අපි කොච්චර ඒ ප්‍රේම කරන වචකරයා කරත් කිසිසේත්ම හරියන්නේ නැහැ ඒක විශේෂ විදපෝ විශේෂයිත ඊය ඈත තියෙන කෙනෙක්ගේ හදවතට විදිනා වගේ ඒ द्वේෂය වැඩ කරනවා. ඒක නිසා ඒ द्वේෂය ලැබුවා වූ මේ මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයක ඉන්න බව එක මොහොතකට මතක් කරන දෙන්නේ නැතුව අපායකින් මට්ටමටපත් කරනවා. ලැබෝ මනුස්සාත්ම භාවයේ ඒ කියන ද්වේෂය නැති කරලා පිපෙන්න පුළුවන් ගැතිය වෙනුවට තවත් මිනිසෙකුට වෛර කරන මිනිසා මිනිසාට ප්‍රේම වෛර කරන මනුෂ්‍යකම නැති කරලා දාන. ඒ වගේ ඡන සම්පත්තියේ ඇහ කන දිවනාශ ඔක්කොම අංග පුලාවක් සහිතව මානවයාගේ විශ්වයේ හිතසුව පිණිස ගත කළ හැකි මේ ක්ෂණ සම්පත්තිය මේ ද්වේෂයෙන් දූෂිත වෙච්ච ගමන් විස දූවිලක් බවට පත් වෙනවා. ක්ෂණ සම්පත්තිය නැති වෙනවා. ඒ වගේම තමන් අහලා තියෙන බණ කොච්චර අහලා තිබ්බත් බණවල බීගෙන හිටියත් කරන කතාවල් කෙටේදියක් වගේ. පීයක් කඩුවක් වගේ. කරන ක්‍රියාවල් ඔක්කොම ඉඟි කරවන සුළු වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රාශ්‍රය කොච්චර ලැබුණත් සිද්ධියේදී අසප්‍රසගතු මුතුවේ. ඒ වගේම මේ ලෝකේ පැවිද්දක් තියෙනවා. ඕනේ නම් මේ තියෙන කුඩු කුඩු කන්දල් කරලා දාලා තමයි යන්න පුළුවන්. කවදාකවත් මේ දෙක ඔකල තමයි විද්දේගේ වටිනාකමක් හෝ පැවිද්දේ වටිනාකම දැක් ගන්න බැරි වෙනවා. ඒක මේ මන ඔළුව නරක වෙච්ච කට්ටිය වඩා පැවිදි වෙන එක මේක තමයි සැපතියිනි කියලා Tamanta අහිත කර පිළිස කාම ගුණයන්හි යෙදෙන ගතිය ඒ දුක් වළඳන ගතිය ඒ අර දුර්ලභ වස්තු හතම උපමාවකට කියන්නේ හඳුන් ගලයක හඳුන් ගස් තොගයක් තියෙනවා ඒ හඳුඟා සේරම ගිනි ගත්තට පස්සේ ඒක ලුණු මිදෙල්ල කැලයක් වුණත් හඳුන් උනත් ඉතුරු වෙන අඟුරේ ගන්න දෙයක් නෑ. අඟුරේ හඳුන් ගුණේ හිටින්නේ නෑ. ඒ තමයි ඒ ලැබුවා වූ දුෂ්කර දුර්ලභ වස්තු සියල්ලම දවල අඩු කරලා දානවා මේ දෝෂයෙන් දූෂිත වූ මනස. අර්ථ වියාදවාද පරිවියාවයි. ඒක දැනගෙන චිත්තක්ෂණයක් හෝ දෝෂේ තොරව මධ්‍යස්ථ ගොරෝසු දෝෂේ මධ්‍යස්ථ දෝෂේ හෝ සියුම පවතින දෝෂය අයින් කළ ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මනුෂ්‍යයා ඒ චිත්තක්ෂණේ ලෝකයට කරන සේවය ලෝකයට කරන සේවය Tamanට කරන සේවයේ මෙත්ෙක්යි කියලා කියන්න බෑ. නමුත් ඒක හරි අමාරුයි. මොකද හැම ප්‍රයත්නයක්ම අපි කරන්නේ ද්වේෂය හරහා. යම් දවසක ද්වේෂ නැති හිතක් කියලා කියන්නේ ප්‍රයත්න නැති හිතක්. චේතනා නැති හිතක්. අදිෂ්ඨාන නැති හිතක්. වලිලන්නේ නැති හිතක්. ප්‍රයෝග නැති හිතක්. සෑම ප්‍රයෝගයක්ම හැම වලිලෑමක්ම හැම අදිෂ්ඨානයක්ම හැම චේතනාවක්ම එන්නෙම ද්වේෂහරයි. එචම පිළිච්ච ගතිය ඇවිල්ලා වර්තමාන මොහොතේ ඒකේ තියෙන මේ දෝෂයෙන් තොර ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ස්වකහාට ධර්ම විනයක පෙන්වන්න බැරිව නමුත් පෙන්ලා දෙන්න උත්සාහ කරන දේ. ඒ තමයි විපස්සනාවෙන් ඒ ද්වේෂය දුරු කරනවා කියන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ද්වේෂය දුරු කරනවා කියලා කියන්නේ මෛත්‍රී භාවනාවට. ගුරුතු ප්‍රමාණයෙන් ද්වේෂය දුරු කරනවා කියලා කියන්නේ සතුන් මරීමට, හොරකම් නොකිරීමට, කාමීත්‍යචාරය නොකිරීමට, හිස් වචන පරස වචන කියලා වස් නොකීමට ගන්න අතිෂ්ඨාන. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ නැත්නම් මම උත්සාහ කරන්න ඕනේ ශක්ති ප්‍රමාණය මේ ද්වේෂයේම ගැලිලා ද්වේෂයේම වෙලිලා ද්වේෂයේම පටල විලගත කරන මේ විඥාන ස්රෝතය චිත්ත ප්‍රවෘත්තිය එක චිත්තක්ෂණයකට මේ ද්වේෂයෙන් ගලවන්නේ මොකද නැත්තම් කැමති උනත් අකමැති උනත් මේ ව්‍යාපාර පිළිසින්න ද්වේෂෙන් තොර හිත විතරයි ඒක ඇති කරන්නේ එහෙම නැත්තම් ආනන්ද ස්වාමීන් කතා කරලා තියෙනවා ද්වේෂෙන් දූෂිත හිත කායික ක්‍රියාවක් කරනවා නම් වාචික ක්‍රියාවක් කරනවා නම් මානසික හිතනවා නම් ඒ සියල්ලම කෙලස් පිළිචිතියි. දූෂිත මානසික කරන සෑම කායික ක්‍රියාවක්ම සෑම වචනයකින්ම සෑම මානසික ක්‍රියාවකින්ම ඒකෙන් කෙලස් උපදවන. මේ විදිහට කියනවා නම් ඒ ක්‍රියාවට කායික දුස්චර්ය කියන නම වැටේ. ඒ වචනෙට වචි දුස්චර්ය කියන නම වැටේ. මේ මනසට මනෝ දුෂ්චරිත කියන එකට. මොකද ද්වේෂයෙන් දූෂිත වෙච්ච නිසා. ඉන්සන් යම්ම චිත්තක්ෂණයක ඒ චිත්ත ප්‍රවෘත්තිය ද්වේෂය ආධිනව දැනගෙන ද්වේෂ නොකරන එහෙම නැත්නම් අවෛරි කරන නැත්නම් මෛත්‍රී කරන තැනකට ආවන කරන ක්‍රියාව කායික දුස්චර්යයට වැටෙන්නේ සම්මා කම්මන්ත ගන්න වැටෙනවා කරන වචන කායික දුෂ් වාචික දුෂ්චර්ය වලින් සම්මා වාචා කිනොතෙන් වැටෙනවා. ඒ වගේම මානසික ක්‍රියාවල් සියල්ලම කර්මාන්ත වචන ආජීව කියන පැතිවලින් සම්මා පැත්තට වැටෙනවා. ඉතින් මේ ਸਰවඥාචි ලෝකේ පහළ වෙන්නේ ඉස්සර වෙලා එහෙම දෝෂයෙන් දෝෂිත නොවිච්ච හිතක් මනුෂ්‍යයට ගන්න බෑ කියන එක තමයි ලෝකේ පැවතිච්ච මතය. ඒක නිසා මේ ආජීවකයට ආනන්ද සාරගේ මත කළ දෙන්නේ අපේ සර්වජන් වහන්සේ මේ ස්වකහාතයේ ධර්මයේ දේශනා කරන්න හදන්නේ රාග ප්‍රහාණය පිළිසය, දෝෂ ප්‍රහාණය පිළිසය, මෝහ ප්‍රහාණය පිළිසය, ඊචා රාගයේ අන්තිම ලංසුවටම කපතයි. ද්වේෂ අන්තිම ලංසුවටම කපන්න පුළුවන්, මෝහයේ අන්තිම ලංසුවටම කපන්න පුළුවන්. කි වැදගත්ම කොට තමයි රාගයෙන් රාක්ත වෙනකොට, රංජනීය වෙනකොට හම් වෙන ආදීනව දැනගන්න. ද්වේෂයෙන් දූෂිත වෙනකොට ඇති වෙන අදිනව දැනගන්න. මෝහේ මෝහණයටපත් වෙනකොට ඇති වෙන අදිනව දැනගෙන මේවා දැන හෝ නොදැන කතකන හැම චිත්තක්ෂණයකම මේකෙන් පීඩා ලබනවා. අනුන්ට තමන්ට කරදර කරනවා. කරන කියන හැම වචනයකින්ම ක්‍රියාවකින්ම කාය දුස්චර්ත වචී දුස්චර්ත බාරපත් වෙනවා. ඒක නිසා ඒ ආධිනව දැනගෙන අදිනවල ප්‍රමාණය දැනගත්තොත් අපි කොහොමද මේ සාධාරණයි කියන ජීවිතයක් ගත කරද්දී ආගමයි ධර්මයි කියන ජීවිතයක් ගත කරද්දී ඇයි මේ සංසාරයෙන් සංසාරයට යන්නේ? ඇයි මේ ගැට ගැහින්නේ? කොහෙන්ද මේ කෙලෙස් උපදින්නේ කියලා බැලුවොත් ඒ හිතේ චිත්ත ප්‍රවෘතියේ විඥාන ස්රෝතයේ <clears throat> රාගය පිළිබඳ, ද්වේෂය පිළිබඳ, මෝහය පිළිබඳ සියුම් මට්ටමේ අපිට කිසිම වශී භාවයක් නැහැ. අපි වශීභාවය පිළ වග වෙන්නේ නැහැ. නමුත් මේ සූත්‍ර වලින් අපට කියනවා ඒක වග වෙන්නේ නැත්නම් ওই පිටින් කොච්චර සුද්ධ කරා. පිටින් කොච්චර ආලවට්ටම් දැම්ම අර ඇතුලේ කුඩු වෙච්ච ගතිය නිසා වහනේ වෙන්නෙම ගඳක් තමයි. ඒක නිකන් සාමාන්‍ය සිංහල වචනයක් කියන්නේ පිට කර වෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා කේසාඩ්නි කියලා. මේ වීතම්බ ගාම දන්න කියන අම්මලා කරන්නේ වී හැලියෙන් බාලා ඉස්ලාම ඒ වී වල තෙත බහින්ද වතුර පෙරලා ගොම පොළවේ මැටි පොළවේ අතුරුන. අතකොල්ල ඒ බහින වතුර තෙතමනේ ඔක්කොම මැටි පොළවේ බී ගන්නවා. සිමෙන්ති හරියන්නේ නැහැ පොලිතින් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒ වී ටික හඳ එළිය වගේ තියෙන ඉර එළිය ලාවට දිපාන්තර හිර එළිය ඇඳේ විර එළිය යන්තමට මේක කර කර ගන්න. කර කරන වෙලාවේ අත ගගා අත ගගා වියටේ හැම පැත්තම සමාකාර වේලෙන විදියට ලාවට කර කර ගන්න. කර කරන ඉවරලා මධ්‍ය මධ්‍යහන ආලෝකයට දාන්න. දාලා පැයෙන් විතර ගන්න. ආයෙසරක් හෙවණේ තියෙනලා ආයෙ දානවා. එහි මෙහෙම කරලා තමයි අර තැම්බිච්ච වී ඇටේ ආයතර තිබුණු ගානට වෙරගන්න. අර ඇතුළේ තැම්බෙලා වෙන පිපිලා කියන වෙලාවේදී මේක එකපාරට මගුවට දැම්මොත් මේක පිට කර වෙනවා සම්පූර්ණ කට්ටේ. ඇතුළේ කුණ ඉතුරු වෙනවා. ඊට පස්සේ ගොඩක් කල් තියන්න පුළුවන් නම කවදාකවත් පියවර තියෙන්නේ නැහැ. ඕජා විතර වෙන්නේ නැහැ. මැද ටික කුණු වෙනවා. ඒ මැද තියෙන තෙත එළියට යන්න නම් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වේල වේල යනවා. ඒක නිසා විපත්‍රක් වෙනවා කියන එක ලේසි නෑ. ඒ වගේ තමයි අපේ හිතෙත් මට්ටම් තුනකට තෙත් වෙලා තියෙන්නේ. රාගෙන් තෙත් වෙලා තියෙනවා, ද්වේෂයෙන් පළහෙනවා, මෝහයෙන් වෙනවා. ඒව අයින් කරනකොට එක සැරම අඩිය ජීව ගන්න බෑ. ඉස්ලාම් පිටකට වේලා ගන්න. ඊට පස්සේ මැද තියෙන කට වේලාගෙන තමයි අඩියට යන්නේ. ඒ තමයි රාගය ප්‍රහාණය කරනවා කියන වචනේ තේරුම් ගත්තට, ද්වේෂය ප්‍රහාණය කරන කියන වචනේ තේරුම් ගත්තට මොහේකේ ප්‍රහාණය කරන කියන වචනේ ප්‍රතිපත්ති වශයෙන් තේරුම් ගත්තට ක්‍රියාවට නගනකොට ඒවට හරියටම ක්‍රමවේදයක් තියෙනවා. හරියටම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවට යණ්ඩයි ඒ ප්‍රතිපදාවේ තියෙන ගැඹිරත්වය පෙන්වණ්ඩයි මේ ආජීවක සූත්‍රයේ ඡන්න සූත්‍රයේදී ආනන්ද සාච මතක් කරලා දෙන්නේ මේ විදිහට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙනුනොත් ඒ බුද්ධිල දැනගත්තත් නොදැනගත්තත් මේ සා විශාල ආධිනව රාශියක් තියෙනවා. ඒක කරන්න භවනා කරන්න ඉස්සලා දැනගන්න. මේ එක එක චිත්තක්ෂණයක මේ තරම් ආධිනව රාශියක් තියෙනවා. ඒ ආධිනව රාශිය දන්නේ නැතුව භවනා කරන්න ගියාට පස්සේ තමයි ඒ මට ධ්‍යාන ලබන්න බලාපොරොත්තු වෙන්නේ, අභිඥා ලබන්න බලාපොරොත්තු වෙන්නේ, සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන්නේ, අර ඥානෙ මේ ඥානෙ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ භාවනාව කරන්නේ මොන දේද කියලා දන්නේ නැති නිසා. භාවනා කරන්නේ රාග දෝෂ මොහ සහන පිළිසයි. ඒ රාග දෝෂ මොහාවන උනත් මට්ටම් තුනකට තියෙනවා. ඒ ඒ ක්‍රමයෙන් මේවා කැපෙන්න ඕනේ. ඒ කැපෙන බව තමයි දන්නේ සාන්දෘෂ්ටිකයි මේක. අකාලිකයි මේක. ක්‍රමයෙන් ගැඹුරට එකක් මේක. ඥානවන්තයාට පමණක් වැටහෙන එකක් නෙවෙයි. මේක දන්නේ නැති ඇත්තෝ හිතනවා අනුන් තමයි අනුන්ට තමයි තේරෙන්නේ ගුරු රැතේරුම් අරගන්න ඕනේ. ඒකට වෙල ඒගොල්ලෝ අපිට සාහිත්‍යයක් වෙලාවකදී එහෙම නැත්නම් අපි ගොඩදමාවි එහෙම නැත්නම් ගුරුවරගේ ආශිර්වාදයෙන් අපිට මේක කරන්න පුළුවන්. බණක් අහලා මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් දන් දීලා ප්‍රාර්ථනා කරලා කරන්න පුළුවන්. නානාප්‍ර බාහිරේ බලාපොරොත්තු වෙන දේවල්. විශ්වාසඝාත ගුණේ තේරෙනකොට මේ ධර්මයේ අවබෝධයක් ඊට පස්සේ ඒ ඒ කෙලෙස් වලට ගැළපෙන ක්‍රම සහ විද්‍යාව මේවා ගලවන බවක් ගැළවෙනකොට Tamante එක වැටහෙන බවක් කියන එක බුදුහාමුදුරන්ට වෙච්ච තාලෙටම තමයි රාහුල කුංචු කුමාරයාට සිද්ධ වෙන්නේ. අපිට සිද්ධ වෙන්නේ ඒක. බුදුහාමුදුරට වෙන හැන්දකින් අපේ වෙන හැන්දක් නැහැ. කෙලෙස් එක විදිහට වැඩ කරනවා. ඒ හොඳට තේරුම් ගන්න ඕනේ රාග රත්ත, දෝෂේ දූෂිත හිත අර විදියට ඇතුළත පිටත කරනවා. ආබාධ කරන කායික වාචික මානසික ක්‍රියා දුෂ්චර්ය බාටපත් කරනවා. මේ බව දැනගෙන යම්ම වෙලාවක යම් කිසි කෙනෙක් දවසකට එක චිත්තක්ෂණයක් හෝ එහෙම නැත්නම් භාවනා කරන එක පරියන්කයක එක චිත්තක්ෂණයක් හෝ සක්මන් කරනකොට එක චිත්තක්ෂණයක් හෝ එදිනදා වැඩ සතිය කරනකොට එක චිත්තක්ෂණයක් හෝ අනේ මේ චිත්තක්ෂණේ මම රාගයේ එක්ක ඇසුරක් මගේ තිබුණේ නැහැ ද්වේෂයත් එක්ක ඇසුරක් තිබුණේ නැහැ මොහයක් එක්ක ඇසුරක් තිබුණා ඒ වෙනකොට මම ඇසුර තියාගත්ත දේ මෙන්න මෙහිම එකක්. මගේ අරමුණේ හැටි මෙහිමයි. මම ගත නිමිත්තේ හැටි මෙහිමයි. මම එල්ල කරපු දේ මෙහිමයි කියලා. ඒ දේ හොඳට වැටහෙනවා නම් අරමුණු කරපු දේ මූල කර්මස්ථානයේ නැත්නම් නිමිත්තකින් අදහස් කරන්නේ චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් ඒ රාග ద్వේෂ මොහ දුරු වෙන එක. ඒක නිසා ආනන්ද සාංශය සඳහන් කරනවා යම් වෙලාවක දෝෂයෙන් දූෂිත නොවිච්ච, දෝෂයෙන් අභිභවන නොවිච්ච, දෝෂයෙන් පරියාදීන නොවිච්ච හිතක් තියෙනවනම් ඒ හිත විශේෂයෙන්ම සලකන්න දෙයක් නැහැ, විශේෂයෙන්ම උගන්වන්න දෙයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම අත්ත්‍ය පිණිස වැඩ කරනවා කියනවා. Tamange අත්ත්‍ය සිද්ධිය පිණිස රාගයෙන් වෙන් වෙච්ච හැම චිත්තක්ෂණයක්ම වැඩ කරනවා. ද්වේෂයෙන් අයින් වෙච්ච හැම චිත්තක්ෂණයක්ම Tamange අත්ත්‍ය සිද්ධිය පිණිස වැඩ කරනවා. මොහෙන් අයින් වෙච්ච හැම චිත්තක්ෂණයම අත්‍යත්‍ය පිළිච වැඩ කරනවා ආත්ම සංසිද්ධිය කි ආත්ම අර්ථය සමාලාට මේක අත්ත්ව කුසලයේ කියලා සඳහන් කරනවා සමාලාවට අත්ත්ව සිද්ධිය කියලා සඳහන් කරනවා කරණීයම් අත්ත්ව කුසලයේන කියලා කර්ණීය මෙත්ත සූත්‍රයේදී ඔතන අත්ත්ව කුසලයක් මේකමයි තව සමාලාවට ආත්ම සංതൃප්තිය කියන වචනේ සර්වඥාන්සේ පාවිච්චි කරනවා ආත්ම සංതൃප්තිය කියලා කියන්නේ අසහනයට විරුද්ධ පදේ යම් තැනක අසහනයක් තියෙනවා ආත්ම සන්තුෂ්තිය නැතිකමේ හොඳම ලක්ෂණක් තමයි අසහනය. යම් කිසි වෙලාවට ආත්ම සන්තුෂ්තියක් තියෙනවා නම් ඒ වෙලාවේ අසහනය නැතිකමට හොඳම ලක්ෂණ තමයි ආත්ම සන්තුෂ්තිය. ඒ නිසා ආත්ම සන්තුෂ්තිය පිණිස අත් කුසලයේ පිණිස අත්ථර්ථයේ පිණිස විශේෂයෙන්ම ඉගෙන ගත යුත්තක් නැහැ. රාගෙන් ද්වේෂයෙන් මොහයෙන් නැති හැම චිත්තක්ෂණයක්ම අත්ථර්ථයේ පිණිස පිහිටනවා. පරත්තේ පිණිස හිටනවා. ඒ මනුස්සයා අනුන්ට සිප වැළඳගෙන ප්‍රේම නොකලා වෙන්න ඕනේ මෛත්‍රී ආතෙන් සිද්ධ වෙනවා. කරුණාවේ ආතෙන් සිද්ධ වෙනවා. මොදිතාවේ ආතෙන් සිද්ධ වෙනවා. ඒ නිසා උභයාර්ථයේම සිද්ධ වෙනවා. Tamanට අනුර දෙකටම වෙන්න ඕනේ දේ වෙනවා. මේ වෙන්න ඕනේ දේ සිද්ධ වෙන්නේ රාගයේ නැතිකම සහතික වෙන චිත්තක්ෂණය. ද්වේෂයේ නැතිකම සහතික වෙන චිත්තක්ෂණය. මෝහයේ නැතිකම සහතික වෙන චිත්තක්ෂණය නිසා රාග දෝෂ මොහ නැති හිත වෙන දෙයකින් පෝෂණය කරන්න ඕන. ඒක ඒක ඒක වතයෙන්ම තමන්ට අනුන්ට හිතසුව පිණිස පිටන. දෙපාර්ශ්වයටම හිතසුව පිණිස පිටනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් කියනවා මෙන්න මෙවැනි ගුණයක් තමයි සර්වඥයන් අපිට පෙන්ලා දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ රාග ద్వේෂ මොහේ ආදීනවත් දැනගෙන අලෝභ අදෝස මොහේ ආනිසංසත් දැනගෙනයි අපි මේ රාග දෝෂ මොහ දුරු කරන්න හදන්නේ. ඒක මේ අර ඡන්න සූත්‍රයේ සඳහන් වෙන එක. ඊට පස්සේ අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් ආජීවක ශ්‍රාවකයන් කියනවා අපේ ਸਰවඥාන්සේ ඇත්තටම ඉත ਸਰවඥාන්සේ නමක් කියෙන්නේ මේ ධර්මයක් සුවක්කාත වෙනවනම් රාගය දුරු කිරීම පිණිසයි, ද්වේෂය දුරු කිරීම පිණිසයි, මෝහය දුරු කිරීම පිණිසයි කටයුතු කරන එකයි සුවක්කාත ගුණය. ඒ සුවක්කාත ගුණය මේ ආජීවක ශ්‍රාවකයා පිළිගත්තට පස්සේ ඉතින් ਸਰවඥ මේ ආනන්ද ස්වාමීන් අපට ඉතුරු කරන විශාල මේ අභ්‍යාසයක් මම සීදානයක් දෙනවා නම් සීලයක් රකින්නවා නම් සමාධි භාවනාවක් කරනවා නම් ප්‍රඥා භාවනාවක් කරනවා නම් ඒ කරන වේලාව පාසා මේ රාගේ, ద్వේෂේ, මෝහේ ආදීනව දැනගෙන අලෝභයේ, අදෝසයේ, අමෝහයේ ආනිසංස දැනගෙන ද මේ දේ කරන්නේ එහෙම තමයි ලෝකයාට ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් යම් කිසි විදියක කොහෙන් හරි ලාභය සත්කාරය සමානයි සිලෝකයන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කරන සෑම ක්‍රියාවක් ඒක දානීය සීලය භාවනාව කියන එකක් වෙන්න පුළුවන්. නැත්නම් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන්න පුළුවන්. ඒ කරන දේ කරන්නේ යම් ආකාරයක ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් පිණිස නම් අසුචි තුච්චයි පහත් යම් වෙලාවක තමක් කරන දේ එතකොට ඉතින් අතරම කාය දුස්චර්ත වාචී දුස්චර්ත මනෝ දුස්චර්ත වෙන්න බෑ ඒක වෙන්නේ රාග ප්‍රහාණය දෝෂ ප්‍රහාණය මෝහ ප්‍රහාණය පිළිසයි ඒ දේ කරන්නේ ඒ ලාභය සත්කාරය සාමාන්‍ය සිලෝකයක් සඳහා නෙවෙයි මේ රාගයේ උදු ප්‍රහාණය සඳහාමයි ද්වේෂයේ ප්‍රහාණය සඳහාමයි මෝහේ ප්‍රහාණය පිළිස සඳහාමයි ඒ ඒ ධර්ම විශ්වක්හතයි කියන මේ විශ්වක්කාන්තුනේ ධර්මනේ ඒකාන්තම නෛර්යානිකෝ ඒ නිවනට යොමු කරනවා. නිසා මෙවැනි පිළිසිතු හැඟීමක් හැඟීමක යුතුයද තමන් කටයුත්තක් කරන්නේ එහෙම නැත්නම් කොහින් හරි කමන්නේ කඩා වඩා ගන්න අදහසින් කියලා. මියනෝ බලනකොට ඇත්තටම යම් කිසි කෙනෙකුට අවංකවම අවශ්‍ය වුණත් රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර චිත්ත ප්‍රවෘත්ති පවත්තන්නේ ඒ හුදු කැමැත්ත පමණින් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් දුර වෙන්න බෑ. Taman කැමති වුණාට මේ හිත අසුචි පිරිච්ච අසුචි වලක් වගේ. මේක කොච්චරක් හොදන්න ඕනද මේක බොන වතුර ඉඳක් පාටපත් කරන්නේ. අත් අවුරුද්දක් අසුචි පාසුචියට පාවිච්චි කරපු අසුචි වලක් අරගෙන ඒක හොදලා හොදලා හොදලා හොදලා හොදලා මේක වතුර ටිකක් දාලා කාකාරේ දුවතේ උන් දැන් තේකේ මේකේ බොන වතුර දීපන් කියලා කොච්චර අමාරුද මේ හත් අවුරුද්දක් අසුචි කුණු වෙච්ච අසුචි වලවතු කරන්නේ. දැන් මේ අපේ චිත්තසංතානය කියන්නේ හත් අවුරුද්දක් එම නෙවෙයි. අසුචිත් නෙවෙයි ඊටත් වැඩිය කුණා නොදන්නා තරම් කාලයක් මේක සිද්ධ වෙලා තියෙනවා මේක. සිද්ධ වුණාට පස්සේ මේක කොච්චරක් අසුචි අයින් කරාද? මේක ඇතුලේ පුදුමාකාර උෂ්ණක් තියෙනවා ගඳක් තියෙනවා. ජේසා අසුචි වල ඇත්තම කැමැති ඇති අසුචි නැති කරගන්න. නමුත් මේක කන පිට හැරෙවයි කියලා අසුචි අස් කරයි කියලා ඒ සුද්ධිය එන්නේ. මොකද මට්ටම් රාශියකින් මේක සිද්ධි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දෝෂය කියන එක දැනගත්තොත් ඒ දෝෂේ ආදීනව දැනගෙන දෝෂේ දුරු කිරීමට කටයුතු කරනකොට අපි සීල ශික්ෂා මට්ටමේ යම් කිවිස ගැනීමක් කරනවා. නම් අදිෂ්ඨාන ශක්තිය පිටවන්නවා සමාදන් වෙන්න වෙනවා සීලයක් පරණ සිදු වෙච්ච යම් හේතුවක් නිසා අතීත කර්මයක් නිසා අපිට මේ වෙලාවේදී තව කෙනෙක් එක්ක අමනාපයක් පහළ වුණාට අප්‍රිය කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තා සම්බන්ධ වෙලා කටයුතු කරන්න වුණාට ඒ සිද්ධිය සම්බන්ධ නිසා මේ මතුවලා තියෙන මේ වෙහෙතකර தත්ත්වය මේ නුරුස්නා ගතිය නිසා ඒ ජීවෙන කර්මයක් මේක තේරුම් අරගෙන කායික වාචික වශයෙන් හසුරුවා ගන්නේ නැතුව ඉන්දිය සංවරයක් කරගන්න නැතුව අපි යුද්ධය පස්සේ දලන්න ගිහිල්ලා උඹ ඇයි මට මෙහෙම කරන්නේ කියලා අපි කතා කරන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් යුද්ධය පස්සේ දලන්න ක්‍රියා කරන්න පටන් අරගත්තොත් ඒ කායික ක්‍රියා ඒ වාචික ක්‍රියා අර ජීවෙන කර්ම මතින් අනුතින් ආය කර්ම රාශියක් රැස් කරනවා සමහරලාට ජීවන කර්මයේ හේතු කරගෙන ඊට වැඩි කර්ම රාශියක් රැස් කරගන්නවා මේ වෙච්ච දේ විසඳන්න අධිකාරී ශක්තිය තමයි ලැබෙන්නේ. ඉතින් මේටි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන උපම රූපක ආදර්ශ කන්දරාවදී බලනකොට මෙන්න කිසිම ආගමකට වෙන කිසිම ශාස්ත්‍රීය වංශ නමකට පලාතර කිටි වෙන්න බෑ. නැසේ සාන්තිවාදී චාතකයේදී උන්වහන්සේගේ නම ප්‍රසිද්ධ වෙනවා මෙතුම ශාන්තවාදී සාන්තිවාදී කියලා කවදා රණ්ඩු කරන්නේ නැහැ කියලා. ඉතින් මේ අහිංසකමයි ප්‍රසිද්ධ වෙන්නේ. දවසක රජුරුවන්ගේ මාලිගාවට රජුරුවන්ගේ උයනට ගිහිල්ලා උයනේ ලැබුම් ගන්නවා තපසෙක් විදිහට. ඉතින් ඉන්න මිනිස්සු ඔක්කොම එනවා මෙයා බලන්න. රජුණන්ට ඊර්ෂ්‍යාවක් කියනවා. ඉතින් රජුණන්ගේ උගෙන්ට ආපු ආගන්තුකයන් රජුණන්ට වැඩි සහකරයි. ඒ රජුට මොකද්ද මනසිට ওই මිනිස්සයා මේ අපේ රාජ්‍යයට ආපු අමුත් එක ඉතින් ඕකට මොකක්ද? අයියෝ දෙවියන් වහන්සේ දන්න ඒ මිනිස්සයා මුන්නම කාලෙකින්වත් ඇස්සේ කේන්තියක්. සාන්තිවාදී. රජුරෝ ගහලා අස්සන ගහන ළඟට ගිහිල්ලා අහනවා ඇත්තද කේන්තියක් නැහැ කියලා. ඉතින් මෙයා සාන්තිකෝසින් කියනවා එහෙම ඇදී වෙනවා. මගේ ඒක තමයි මේ වැඩ පිළිවෙල. නැතුණලක පරීක්ෂා කරන්න ඕන නෑ අතකපලා. මේ කිසිම වැරද්දක් හිතුව නෙවෙයි කිසිම නඩුවක් අහලා නෙවෙයි ඔබ සාන්තිවාදීද එහෙමනම් මට බලන්න ඕන. ගහරයට කියනවා ගහරය අතකපලා දාන්න. ඊට පස්සේ ඉතින් මෙයා පුළුවන් තරම් අර අති වේදනාවේ සකලතරා ඉන්න මිසක රජුරව පිළිබඳ දුෂ්ණාමුණක් පෙන්වන්නෙත් නෑ. කරවන ඉන්නවා රජුරවන්ට දෙකක් පහන එක හතක් කැපුවාට මේකට ඉවරන්න පුළුවන් අනික හතක් කැපුවොත් මොකද වෙන්නේ කියලා. ඒත් අච්චරයි. බුදුන් තරම් බන්නවා මේ ඇතුළේ තද බල දී ගන්නවා වේදනයි විදකට ඉන්නවා මිසක් මූණවත් නරක කරනවා. ඊට කකුල් දෙකක් කපනවා. කපලි වල මූණ දිහා බලනවා මූණේ කිසිම අවපාටක් නැහැ. රජුරවන්ට දරා ගන්න බැරිකම නිසා පයින් දමලා ඉන්න පපුවට එතෙන්දි මැරෙනවා. මරණත් එක්කම පොළොව බලන රජුරෝ අපාගත වෙනවයි කියලා කියනවා තාපසතුමාගේ උත්සාහය තිබුණේ ඒ කියතකින් ගැඹුවක් තමයි මට කේන්ති නොගින් ඉන්න පුළුවන් කියලා බලන්න. එසා සාන්තිවාදී තාතකේ සඳහන් කරගෙන මට මොකක් හිතෙච්ච කතාවක් තමයි මේ චූල ධම්මපාල ජාතකී කතාව. ධම්මපාල ජාතක දෙකක් තියෙනවා මහා ධම්මපාල ජාතකය සහ චූල ධම්මපාල ජාතකය කියලා. ඒ චූල ධම්මපාල ජාතකයේදී උපදින්නේ මේ සුරාසොඬ වූ රජ කෙනෙකුට දාව රජ පුතෙක් විදියට. සතුරුගේ වැඩේ හොඳටම බොන එක. රජුරුවන්ගේ රාජමහේසිකාට දාව දරුවෙක් උපදින. දවසක් ඒ රජුරෝ අන්තපුරයට ගිහිල්ලා මහේසිකාව ළඟින් යනවා. එතකොට මේ මහේසිකාව Taman හම්බෙච්ච පළවෙනි රජපැටියා, දරුපැටියා කොච්චර ආදරෙන් ඉන්නවද කියනවනම් රජුරෝ ළඟින් යනවා දකින්න හම්බෙන්නේ නැත්නම් රජුරණ ගෞරව කරන්නේ නැහැ. හොඳට ඉන්නේ රජුරෝ බීලා. එතකොට රජුරෝ කල්පනා කරන යකෝ මේ ඉපතිලා මාතායක්වත් ගියේ නෑ. මේ අගා මේ අම්මා කොච්චර වශී කරගත්තද කිව්වොත් මේ මම ළඟින් යනකොට මම සලකන්න දෙන්නේ නෑ. අම්මා සලකන්නේ නෑ. මේක ටික ලොකු වුණොත් එහෙම මට මොන තරම් මිනිහක් කරයිද කියලා රජුරණ කල්පනා කරනවා. ඉපදිලා මාතායෙන් මු අම්මගේ ආදාහනේ 100%ක්ම කොච්චර වශීට කරත්තද කියලා කියනවනම් රජුර ළඟින් යනකොටවත් අම්මට තේරෙන්නේ නැහැ. දෙවදම් බීලා ඉන්න රජුර කියනවා මේක ගිනිලා හතර වහල්කට හතරට කඩලා කපලා වහල්කට හතර ඉල්ලන්නේ කියලා. ගහලයට කියන. කිව්වට පස්සේ ගහලේ ආවිලා දරුවා ගන්නකොට තොටිල්ලෙන් දෙවිනාංශය ආනම මොකටද කියලා කියනවා රජු අනන්ති රචන මේක හතරට කපලා වහල්කට හතරේ කප ගන්න බලන්න කන්නේ. ඉතින් දෙවිනාංශට ඇති වෙච්ච දුක මේ කතා කරන්න දෙයක් නෑ. පස්සේ කියන විශාල ජනතාවට එන්නේ කියලා මහා මේ මාලිගාවේ මිදුලේ තියලා ගහලයක් කපනවා හතර. දැන් දරුවා ඉන්නේ දංගෙඩිය උඩ. රජුරෝ පත්තිරිප්පු ඉඳලා බලා ඉන්නවා මේ නඩුව මේ ගහලයා හරියට වෙලාවට කපනවා බලන්න. අම්මා මේ පැත්තෙන් පුදුමාකාර දුකකේ කිසිම වැරද්දක් නැති. මේ ලේකඩි දරුවා මාස 6යි. ඒ දරුවා තව පොඩ්ඩකින් පෙති ගන්නවා. දැන් ගහලයා කඩුව උස්ස කරේ. එතකොට මේ කුමාරයාට කල්පනා වුණාලු මේ මහසහාය කුමාරයාට කල්පනා වුණාලු මේ වෙලාවේ මගේ හිත මාව මරණ තීන්දුව දීපෝ පිය රාජත්තු පිය මහරජුරුව පිළිබඳ ද්වේෂයක් පහළ වුණොත් හෝ වචනේ හරියටම ක්‍රියාත්මක කරන මේ ගහලයා පිළිබඳව දුකක් පහළ වුණොත් හෝ එමනද අම්මා පිළිබඳ ප්‍රේමයක් පහළ වුණොත් හෝ මම මරණවත් ආයි තාම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මට පුළුවන් මේ වෙලාවේදී මට දනුව තීන්දු කරපු පියාටත් ඒක ක්‍රියාත්මක කරන ගහලයාටත් ඒ වෙනුවෙන් පපුව පැල්ල මැරෙන්න හදන අම්මට සමහිතපත් ගන්න. පුළුවන් තරම් උත්සාහ කළේ වල සමහිතපත් කළා රාජ්‍ය පාත්තදී කපලා තියෙනවා. කපලා හතර වාර කඩේට වල පස්සේ දේවින්නාගේ පපුව පැල්ල මැරිලා තියෙනවා. රජුරවන්න සිහි එනකොට වැඩේ වෙලා ඉවරයි. රජු ඉතාමත් දුකකටපත් වෙලා තියෙන පස්සේ නමුත් ඊට පස්සේ බුදු නාමවලදී බුදුහාමුදුර සදා කර තිනවා මම එදා පුහුණුනේ කිව්වේ කොහොමද මට විරුද්ධව කිසියම් නඩුවක් අහන්න මා මරණ තීන්දුව ප්‍රවෘත අතර ක්‍රියාත්මක කරන ගහලයට අම්මට මටත් මම සමහිත පැවැත්වයි. මේ කවදාකවත් මිනිසුන්ට මේ ජාතක කතාවක මිසක සුරංගන කතාවක මිසක අහන්න බෑ. ඒවට හිතෙන්නේ නැහැ. මොහොත සර්වඥාචේත වාස්සේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන් කිව්වේ මොකද්ද? උඹලා බිම දාගෙන අරස්කියතකින් මහා සඩපුරුෂෝ දෙන්නේ උඹලගේ අතපය හතර වෙන් කරන්න ගියා. උඹලට යම් කිසි වෙලාවකට මේ අරස්කියතෙන් කපන මනුස්සයා පිළිබඳ ද්වේෂයක් ඇති කරන උඹලා කවදාකවත් මගේ ශිෂ්‍ය නෙවෙයි. කකචුබ මුවාවි කියලා කියන්නේ ඒ තරම් වද දෙනකොට හරි කමන්නේ ඒ මිනිස්සුන්ගේ ද්වේෂ කරනවා නම් මම මගේ භික්ෂු භාවයක් මේ ශාක්‍ය පුත්‍ර භාවයක් උඹලගෙන් උඹලගේ තියෙන බව මට පේන්නේ නැහැ ශාක්‍ය දීතා භාවයක් මට තේරෙන්නේ නැහැ උපාසක භාවයක් තේරෙන්නේ නැහැ උපාසක භාවයක් තේරෙන්නේ ඒක නිසා උන්වහන්සේක තමන් වාසය කිරුවා විතරක් නෙවෙයි ධාමත්ව ප්‍රකටව ප්‍රසිද්ධ කරලා තියෙනවා ඒ තරම්ම මේ ද්වේෂය එක චිත්තක්ෂණයකට ඇති කරගත්තට පස්සේ ඒක හැප්පෙන්න ගතියක් තියෙනවා. ඒක නිසා කියනවා යෝගාවචරය හැම වෙලාවෙම ගමන් කරන මල්ලේ හරස් කීයද ගෙනියන්නේ. තරහක් කෙනෙකුට පොඩ්ඩක් මතක් කරගන්න. ද්වේෂයක් කෙනෙකුට මතක් කරන්න අපේ ගමන් මල්ලේ හරස් කීයද නැත්නම් යන්න අමාරුයි. බුදුජානක අපිට දීලා තියෙන්නේ තමන්ගේ අතපය හරස් කීයදින් ගැපුවා ඒ මනුස්සයා කෙරේ ද්වේෂ කරන්න එපා. ඒ මොකද ඒ කරන ද්වේෂයේ අත් ව්‍යාපාදයේ පිට පිටන පර ව්‍යාපාදයේ පිට පිටන උභේ ව්‍යාපාදයේ පිට පිට ඒ ඒ වචනෙන් ඒ හිතනක් වෙච්ච හිතෙන් කරන හැම ක්‍රියාවක්ම හැම වචනයක්ම දුස්චර්ත බවටපත් වෙනවා ඒ දුස්චර්ත භාවය අනුන්ට ඒ ද්වේෂයෙන් යමක් කරන්න ඉස්සරලා තමන් බලහන් සාතවචාන් මාසල පෙළලා දීලා තියෙනවා ද්වේෂය හරියට තව කෙනෙක් එක්ක කේන්ති ගිහිල්ලා දමලා ගහනද ගිනිගත් යකඩයක් යකඩ ගුලියක් අතර ගන්නවා. ඒ ගිඩිය වැඩිච්ච වෙච්චන දවාගෙන යනවා. නමුත් Taman අල්ලනකොටම Taman මොකද වෙන්නේ? දමලා ගහන මනුස්සයාට සිදුවෙන පිළිස්සිල්ල අල්ලනකොට Tamanට සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා ගිනිගත් යවටයක් වගේ කියලා කියන ද්වේෂය ගත්තොත් මොඳින් හෝ නරකින් අතර ගත්තොත් මුල පුච්චගෙන තමයි පටන් ගන්නේ. එහෙම නැත්නම් කියනවා තරහකාරීකට ගහන්න අසුචි ටිකක් අතර ගන්නවා කියලා. ආ දූෂණය කිරීමට කෙලෙසී පිළිස අසුචි ටික ගන්නකොට අතර ගන්නවත් එක්කම Taman දූෂණය වෙලා තමයි අනු දූෂණය කරන්න පුළුවන් නිසා ද්වේෂය කියන එක මුල දවන දෙයක්. නමුත් සර්වචනාංශේ විස්තර කරන ක්‍රමයට එහෙම නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන ක්‍රමයට මේ ද්වේෂය අපි උදේ ඉඳලා හැන්දනකම් කොච්චර වළඳනවද කියලා බැලුවොත් අවතර කොච්චර අපි වඩනවද කියලා බැලුවොත් අපි මේ තරම්වත් hina වෙනවා ඉන්නවා ඇති හැම වෙලාවෙදීම අපි ළඟ තියෙන ගැටලුව මේක තදින්ම ක්‍රියාත්මක වෙන්නේ කිට්ටුවන්තයන් අතර නන්නාදුරක නිවිසුණාගේ රෝකට අපිට ප්‍රශ්නයක් නැහැ කින්තුවක් දැන් අතර මේක වෙන නිසා අපි හදා ගන්නව කෝෂයක් ආසන්නේ ඉන්න ළඟ ඉන්න අය පොඩ්ඩේ එහෙම වෙන්න බෑ. විච්ච ගමන් ඕස ළඟින් මැස්ස යනකොටම ඔන්න තද කරගෙන මූණ දික් කරගෙන පටන් ගන්නවා. පටන් අරගෙන අපි දොස් කියනවා මේ දේ මම කදී අසවලාගේ අසවල් වැරද්ද නිසා අසවලාගේ අසවල් වැරද්ද නිසා ඊර්තු වැරදිච්ච නිසා ආණ්ඩුව වැරදිච්ච නිසා වැහැපු නිසා নানা ආකාරයට කවදාකවත් පිළිගන්න කැමති නැහැ. මේ द्वේෂය හටගන්නේ Taman තුල තමයි. ඒක නිසා ඒකේ ඉන්නකොටම දැනගෙන ඒකේ මුල දවන ගතිය, द्वේෂයේ මුල දවන ගතිය දන්නවනම් මේ මනුස්සයාට තේරෙයි අපි කොච්චර ගිනි දෙවන උපකරණ ලං කරගෙන හිටියත් වැඩේම කරන්නේ ගින්න බෝ කරන එක තමයි. ඒ වගේම මේකේ තියෙන සංකර භාවය වැඩි කරන සූක්ෂම භාවය වැඩි කරන දෙයක් තමයි පින්නලා බැලූ බැලමට පේන්නේ රාගයේ ප්‍රතිපක්ෂ පැත්ත වගේ තමයි ද්වේෂය. රාගය කියන්නේ ආශාව, ද්වේෂය කියන්නේ එපහම කියලා. නමුත් හොඳට බැලුවොත් රා ද්වේෂයක් ඇතිලා තියෙන්නේ අනිවාර්යයෙන්ම රාගයක් මුකට. ඒ වෙනතන රාගයේ අඳුර හේවණල්ලම තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒකට ඩිංගිත්තක් අපි ඒ ද්වේෂය පිළිබඳව විමසා බැලීමක් කරා. ද්වේෂය පිළිබඳ හොඳට Taman දෙනකොට හෝ අනුන් වෙනකොට බැලුවොත් යම් කිසි කෙනෙක් යම් දෙයකට ද්වේෂ කරන්නේ ඊට වඩා හොඳ එකක් අපේක්ෂා කරන නිසාමයි. වෙන විදිහකට කියනවා නම් මේ වර්තමාන මොහොතට අපි ද්වේෂ කරනවා නම් ද්වේෂ කරන්නේ ඊගාව චිත්තක්ෂණය මීට වඩා හොඳ එකක් වඩපත් කිරීමට අවශ්‍ය නිසා. ඊගාව චිත්තක්ෂණය ඊට වඩා හොඳ එකක් වඩපත් කිරීමන මේ චිත්තක්ෂණය පාගගෙන චිත්තක්ෂණය උඩින් නම් ප්‍රයත්න කරනවා. උත්සාහ කරනවා අදිෂ්ඨාන කරනවා කරන්න කරන්න කරන්න වර්තමාන චිත්තක්ෂණයට ද්වේෂයක් ඇති වෙනවා ඒක ඇහුවාම කියන්නේ මොකද්ද අනාගතයේ සුබ කිරීම සඳහා ඊගාට එන චිත්තක්ෂණේ හදා ගැනීම සඳහා වර්තමානයේ අපි මේ විදිහට ප්‍රයත්න කරනවා මානසික තැටි ආතති ගන්නවා අසපය දඬු කර ගන්නවා මූණ අත කර ගන්නවා ද්වේෂ කර ගන්නවා නමුත් අපිට තේරෙන්නේ අනාගතේ තව ඇවිල්ලත් නෑ නමුත් එන්න හදන අනාගත වෙනුවෙන් අපි කරන්නේ හැම චිත්තක්ෂණයකම වර්තමානයේ ද්වේෂ කරනවා ද්වේෂ නොකරන එකම චිත්තක්ෂණ තමයි සති මාත්‍රාව. යම් වෙලාවක සතිය ගත කරනවා මේ චිත්තක්ෂණේ ද්වේෂිනේ. යම් වෙලාවක සතිය ගත කරන චිත්තක්ෂණේ රාගෙත් නෙමෙයි. යම් වෙලාවක චිත්තක්ෂණික සතිය ගත කරන එක මොහෙත් නැහැ. නමුත් මේ දන්නේ නැති කෙනාට නිකන් සාමාන්‍ය සතියක් තියෙනවා. නමුත් මේ සතිය තියෙන වෙලාවේදී රාගය නැහැ, ද්වේෂය නැහැ, මොහය නැහැ කියලා නොදන්න නිසා එහෙම නැත්නම් මේ හිතේ තියෙන චපල වංචනික නොකෑමන දහවදුර පට්ටබඳු ගතිය නිසා රා සතිය බොහෝම ලාමක දියාරු එපා කරන දෙයක් විදිහට රාගය කියන්නේ බොහෝම විචිත්‍රයි. සිත් පිනවන කංකලු තත්ත බවක්. ද්වේෂය එනකොටත් ඒකේ තියෙන විචිත්‍රතාවය දක්වන මිසක සතිය තියෙන චිත්තක්ෂණය කියන එකේ අත්ත්ව ව්‍යාපාද නැති ගතිය, පර ව්‍යාපාද නැති ගතිය, කාමී කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත නැති ගතිය පෙන්නලම දෙන්න. කියලම දෙන්න. සත්‍ය තිබුණාට සත්‍ය අගය කරන්න. මෙන්න මේක තමයි භවනාවේදී ආධුනික කර්මස්ථානයේ පුරුදු කරනකොට සති මාත්‍රාව අඳුරලා දීලා සති මාත්‍රාව පෝෂණය කිරීමට මේ යෝගාවචර දෙන සෑම භාවනා උපදේශකම තියෙන්නේ මේ ඇති වෙලා තියෙන එක මාත්‍රාව පවා තාමත් වටිනාකමක් තියෙනවා කියලා සති මාත්‍රාව සමාදන් කරවීම සඳහා තමයි ගොඩක් වෙලාවට මේ කර්මස්ථාන දෙන්නේ කමඨාන් සුද්ධ කරන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. හැබැයි මේ කමඨාන් සුද්ධ කරන ධර්ම සාකච්ඡා කරන සති මාත්‍රාව වඩන අවස්ථාව ගොරෝසු රාගයේ ද්වේෂයේ දුරු කරන අවස්ථාව නෙවෙයි ගොරෝසු විතික්‍රමණය වෙන රාගයේ ද්වේෂයේ දුරු කරන අවස්ථාව අපි ගොඩක් කරාට සීල ශික්ෂාව කියලා සඳහන් කරා. සීල ශික්ෂාවට සතිය ඕනේ. ඒක නෑ කියන්න හදනව නෙවෙයි. නමුත් අපි මේ ගත කරන භාවනාවක් වගේ එකදී අපි කරන්නේ මොකද්ද? සීල ශික්ෂාවේ පිළිතලා අපි පරයන්කයට ගිහිල්ලා සමත භාවනාව වශයෙන් විපස්සනා භාවනාව වශයෙන් සක්මනකට ගිහිල්ලා ඒ ඒ චිත්තක්ෂණයේ සතිය පිළිටුවගෙන ඒ සති ධාරාව සති මාත්‍රාව චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් දිගට යනවා. අන්නේ යන්න යෑමේදී নানা ප්‍රකාර අරමුණු વિશે රසවින්දනයේ විදීම තමයි කාමච්ඡන්දේ කියන්නේ. එකම අරමුණක හිත පැවැත්වීමෙන් තමයි ඒකාග්‍රතාවය ලබන්නේ. මේ කතා කරන්නේ රාගය සම්බන්ධ. රාගයේ රංජිත වෙච්ච හිත, රත් වෙච්ච හිත අරමුණු රස මාර්ග. විවිධ වර්ණ සටහන් රූප බලන්න ඕනේ. විවිධ ශබ්ද අහන්න ඕන, විවිධ ගඳ සුවඳ බලන්න ඕන, විවිධ රසමස රස බලන්න ඕන, විවිධ සුඛෝභෝගද වල විඳින්න ඕන, විවිධ හිතවිලි හිතන්න ඕන. මේක කියනවා කාම ගුණ, කාම ඡන්ද, කාම රාග ආදී වශයෙන්. ඒ වෙනුවට එකම අරමුණක හිත පැවැත්වීමට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒ තමයි ඒ එකම අරමුණක හිත පවත්නකොට ඒ අරමුණ વિશે ද්වේෂය පහළ උදේ ඉඳලා හැන්ද වෙනකම් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට එහෙම නැත්නම් සක්මන් කරනකොට වම දකුණ දිහා බලාගෙන ඉන්නකොට ඒක මේ බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා එපා වෙනකම්. එතකොට ඒකේ නීරසකතියත් වෙන අරමුණ වලට පිටපයින් තියෙන රුචිකතියත් නිසා හරියට අරමුණේ හිත පැවැත්වීම දනුකඳක තියලා බැඳා වගේ කුරුසයකට තියලා ඇන ගැහුවා වගේ වෙහෙස ප්‍රකටයක්. ඒතකොට හිතේ කවදාකවත් ප්‍රමෝදයක්වත් ප්‍රීතියක්වත් පහළ වෙන්නේ නමුත් මේ රාගයේ ආනිස ආධිනව දැනගෙන රාගයෙන් තොර සතිමන්ත අරමුණක හිත පවත්තන චිත්තක්ෂණේ අනේ වචී දුච්චරිතනේ කාය දුච්චරිතනේ මනෝ දුච්චරිතනේ නිසා අරමුණ නීරස උනන් නම් විශාල බේරිල්ලක මම බේරිලා ඉන්නේ ධර්මාරක්ෂාවක මම ඉන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරය කියන්නේ මේකයි. ඒ නීරස වුණත් මේ අරමුණේ සිටීමෙන් මට රාග ද්වේෂ මොහොලින් නැතිකත්වයකට එන්න පුළුවන් නේද කියලා. අරමුණ නීරස වුණත් එහි ධර්ම ගෞරවයක් පිළිතනකොට සිහින් ලාමක තරුණ ප්‍රීතියක් පහළ වෙනවා. මේකට කියනවා ප්‍රමෝදය කියන වචනේ පාවිච්චි කරනවා. මේ ප්‍රීතිය පස් ආකාරයක සඳහන් කරනවා කුද්ධිකා වේටි කණිකා වේටි උබ්බේකා වේටි අඛණ්ඩන වේටි පරණාපේටි කියලා. යම් චිත්තක්ෂණයක යෝගාවචරයා මේ ආස්වාසයේ හිත පවතිනවා ආස්වාසයේ මේ කියලා මට වැටහෙනවා කියලා දැනනකොට අම්මේ මේ වෙලාවේ මට රාගය නෑනේ මට ද්වේෂය නෑනේ මොහොන නෑනේ කල්පනා කරන එක නෙවෙයි වැටහීමකට එනවනම් ඒ යෝගාවචරයට ඊගාව චිත්තක්ෂණය තමයි මගේ හිත ආස්වාද ප්‍රසවාසයේ පවතිනවා. ඊගා චිත්තක්ෂණේ පවතිවා කියලා ඒ වාගෙම ආස්වාද ප්‍රසවාසයේ පවතිනවනම් ඒ තරුණ ප්‍රීතිය පහර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා द्वේෂය දුරු වෙන එකේ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මේ ප්‍රීතිය. හරිද කාමච්ඡන්දේ දුරු වීමේ ප්‍රධාන ලක්ෂණේ ඒකාග්‍රතාවය වගේ ව්‍යාපාදේ දුරු වීමේ ඒකාන්ත ලක්ෂණය තමයි මේ ප්‍රීතිය පහළ වෙන්නේ. ඉතින් මේ ප්‍රීතිය පහළ වෙන දෙන්නේ නැතුව අරමුණේ හිත තියනකොට කම්මැලි කරන, නීරස කරන, ඒකාකාරී කරන, නිදි කරන, නැගිට ඵලයන් කියන කතිය තමයි කෙලස් කියන්නේ. මේ අරමුණෙන් මට කිසිම ලාභයක් හම්බෙන්නේ නැහැ, සත්කාරයක් හම්බෙන්නේ නැහැ, සිලෝකයක් හම්බෙන්නේ නැහැ, කිසිම ලාභයක් නෑ. නමුත් අඩු ගානේ සංසාරේ පුරාට ආපු මේ දෝෂ පටලය මේ චිත්තක්ෂණය මට අයින් කරන්න පුළුවන් නිසා මේ සති මාත්‍රාව ඉතාමත්ම බලවත්. උදාහරණයක් වශයෙන් දෙනකොට ඥානන්ත සාංශි මතක් කරන එක දවසක් ඔය ජීවනයේ නිවීම දේශනාවේදී සොලිර සොලිර ජාතිකයෝ ඇවිල්ලා ලංකාවට කරදර කරපු වෙලාවේදී විජේබා රජුරෝ සොලිරට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා 20000ක් සිංහල සේනාව අරගෙන ඉන්දියාවට ගිහින්. ඉන්දියාවට යන්න ගියාම මෙතන කෝක් සමුද්‍ර සංධිය හරහා ඒ වතුර හරහා යන්න එපායි. මහා සමුද්‍රය හරහා යන්න එපායි. අන්නේ යෑමේදී අපේ සිංහල සාහිත්‍ය විස්තර කරන්න මෙහෙමයි. ඒ රජ්ජුරුවන්ට ඉඳලා තියෙනවා නීල මහ යෝධය කියලා යෝධයෙක්. ඒ යෝධය ළඟ තිබිලා තියෙනවා චක්‍රායුධය කියලා. එයා මේ දබරගෙල්ල උඩට කරලා ඒ චක්‍රායුධය අරගෙන කරකවල කරකවල කරකවල කසකවල ගහපුවම මුහුදට මුහුද දෙබෑ වෙලා කොච්චර දෙබෑ වුණාද කියනවා නම් 20000 සෙනග යනකම් ආයේ මුහුද හාගිස්සුනේ නැහැ කියන්නේ. ඒ තරම්ම මහමූත කපාගෙන පොළොවට යනකම බහැලා මොකද ඈත් වෙලා ඉඳලා තියෙන 20000ක් එහාට යනවා. අන්න ඒ වගේ මහමූත වගේ නිතර පිරෙන මේ රාගය හරියටම චිත්තක්ෂණයකින් සතියෙන් ගහනකොට අඩියටම වේගයි. හැබැයි වහාම ආය නැවත මොහොත පිරෙනවා. මේ පැත්තට වෙච්ච වතර මොහොතට එනවා. සතිය අඛණ්ඩ වෙනවා කියන්නේ එහෙම නැත්නම් සුපතිත්ත්‍ය සතිය කියන්නේ එහෙම නැත්නම් සතිපට්ඨානය කියන්නේ අර දෙබෑ වෙච්ච ගතිය එහෙමම චිත්තක්ෂණ දෙක තුනක් අල්ලලා තිනවා 20000ක් සෙනග යහපතට යනකම් හදියට නිර්මා යෝගය මොහොත දෙබෑ කරගෙන හිටියා වගේ අන්න එතනදී යෝගාවචරය සුවක්කාත ධර්ම විනය දන්නවනම් ඒ මනසට තත්ත්ව ප්‍රීතියක් පහළ වෙනවා. මගේ ඉත සතියෙන් සතියට සතියෙන් සතියට සතියෙන් සතියට ධාරාව ගමන් කරනවා මේ වෙලාවේ හරියට නිර්මාණ යෝධයා මූදට ගහලා දෙපා කරලා 20000ක් සෙනග යන වෙලාව වගේ මෙන්න මේ වෙලාවේදී පහළ වෙන ප්‍රීතිය තමයි මේකට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා මේ තමයි ද්වේෂයෙන් නැතිකම වෙලා. නමුත් ඒ තරුණ ප්‍රීතිය පහළ වෙන්නේ ඉස්සර වෙලා සති මාත්‍රාව තියෙන හැම වෙලාවකම කම්මැලිකම. සතියේ හැම වෙලාවකම නීරසකම ඉඳී තියෙනවා. තනි වෙච්ච ගතිය දැනෙන්නේ තියෙනවා. විචිත්‍ර ගතිය නැතිකම පේන්නේ ඉතිතියි. ඒකාකාරී ගතිය පේන්නේ තියෙනවා. පාළු ගතිය දැනෙන්නේ තියෙනවා. රහෙන් කොංගෙමා වගේ තියෙන ගතිය පේන්නේ තියෙනවා. හැමෝටම පෙනිය යුතු නෑ. නමුත් ਸਰවඥාචාර්ය අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා සත්‍ය මාත්‍රාව එනකොට ඉස්සෙල්ලා අපේ අර රාගරත් හිත, ද්වේෂෙන් දූෂිත හිත මේ සතිය අවද අවජාතක දරුවෙක් වගේ අඩුකුලේ විනියෙක් වගේ තුච්ච කළා තමයි. අද ලංකාවේ බුද්ධ ආගමට එන ගහලා තියෙන උන්නුතර. හැම චෛතසිකයකටම සලකනවා සති චෛතසිකයකට සලකන්නේ නැහැ. සති චෛතසිකයකට සලකන්නේ අඩු කුලේ මිනිසෙකුට වගේ. සති චෛතසිකයකට සලකන්නේ අවජාතක දරුවෙකුට වගේ. ඒකලි වල ශ්‍රද්ධාව උද්ද දාන. ගිජ්ජි හොල්ලනවා බෙර ගහනවා තාලම්පූරි වළඳනවා ඉන්න ශබ්ද. ලක්ෂ්‍ය හැමාරේ දාලා සෙල්ලම් කරන්නේ මේ බුද්ධ ආගම නගා සිටීම සඳහා. අහෝ ඛේදේ. නැත්නම් කියන්නේ අහෝ බේදේ කියන්නේ අර ගැළ නැදෙච්චා නිකන් බේදේ කියලා කියන්නේ. බේදේ තමයි තියෙන්නේ. ඒවන තමයි වීර්ය වැඩි කරන්න කට්ටිය බුද්ධ ධර්මව දියුණු කරන්න කැසපොට ගහගෙන කට්ටිය බුද්ධ ශාසන මාත්‍යන්ත පිහිටුවාගෙන දින වැඩ. මේ එක ගොයියෙක් දන්නේ නැහැ මේ ගමන සිද්ධ වෙන්නේ සතියේ කියලා. ඕනම කෙනෙක් ඕනම තැනට ගිහලා පරීක්ෂා කරලා බලන්න කවුද බුද්ධ ධර්ම වශයෙන් සතිය ඉස්සලා කියලා කතා කරන්නේ කියලා. කවුරුවක්වත්ම නැහැ. ඒ ශ්‍රද්ධාව ඉස්සර කරන්න ඕනි තරම් දහව බැඳගෙන රැය බැඳගෙන මිනිස්සු වැඩ කරනවා. ඒ වගේම වීර්යය ඉස්සර කරන්න නැත්නම් වීර්යවන්ත කරගන්න හරියට ආගම් පාවිච්චි කරනවා. ඒ සාමාන්‍ය බුද්ධි ජනතාව යෝගාවචරයට ඉදිරියට යන්න බැරි යෝගාවචරය සතිය වෙනුවට සමාධිය අගය කරන්න පටන් ගන්නවා. ඒ දායි කරන්නේ. සමාධිය ඉස්සර කරගත්ත ගමන් සත්‍ය අවජාත කරනවා. සත්‍ය අඩුගුලේට වැටෙනවා. ඊට පස්සේ යෝගාවචරයට කවදාකවත් සතුටක් කියන එකක් ලබන්නේ අයියෝ අර සමාධිය මට නැති වුණානේ මේ සමාධිය නැති වුණානේ මට මේ ධ්‍යානෙ මට නැති වුණානේ මේ අභිඥාව මට නැති වුණානේ අර ඥානෙ නැති වුණානේ කියලා අර නොලැබිච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙනවා මිසක් මේ තියෙන සතිය නැත්නම් සතියේ තිබී තුත්තනේ නොතබන තාක්කල් ඒ යෝගාවචරය ගත කරන හැම චිත්තක්ෂණයකම අත්ත්‍ය ව්‍යාපාද පර ව්‍යාපාද උභේ ව්‍යාපාද සිද්ධ වෙනවා දැනගත්තත් මොකද ඒ යෝගාවචරය බව කරන ක්‍රියා කරන වචන මනෝදු කාය දුච්චත් වාචී දුච්චත් වෙන්නේ ඉඳී තියෙනවා මේ සක්කාත ධර්ම විනී මේ පෙළගස්ම වරදකට පස්සේ යෝගී අපි ප්‍රඥාවක් මහා ලෝකෝට බලාපොරොත්තු වෙනවා ඔක්කොම ලැබෙනවා ඒක නෑ කියන්න බෑ ඒක පෙන්වන්නේ මේ ඇඟිලි පහ වගේ තමයි පෙන්වන්නේ ප්‍රඥාව මාපට ඇඟිල්ල වගේ නම් ශ්‍රද්ධාව සුලඟිල්ල වගේ. වීරිය දබරගිල්ල වගේ නම් සමාධිය වෙදගිල්ල වගේ. මැද තියෙන සතිය තමයි දිගම වූත් ලොකුම වූත් අනන්තය දක්වා වීදිච්ච ඇඟිලි. අනිත් හැම ඇඟිල්ලක්ම චපලයි. අනිත් හැම ඇඟිල්ලක්ම ඡාපයක් දිගේ වැඩ කරන්නේ අත දිග ඇරියට පස්සේ මැදගිල්ල තමයි දිගටම අනන්තය දක්වම යන්නේ. මේ මැදගිල්ල වගේ තමයි සතිය. ඒක දෙපැත්ත තියෙන දේවල් සම කර ගන්න නම් සතියට මුල් තැන දෙන්න. මේක තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. ඉතින් තමයි මේ කරපන් කරපන් ඉන්න හදන්නේ. මේ සක්කාර ධර්මිනේ මුලමම යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ රාගය කපන, ද්වේෂය කපන, මෝහය කපන මේ ගතිය යෝගාවචිකුට හුස්මක් පාසා චිත්තක්ෂණයක් පාසා තප්පරයක් පාසා විනාඩියක් පාසා පැයක් පාසා අත්දකින්න ඕනේ නම් ඒ යෝගාවචරයේ සඳහන් චීන කණ්ණාඩි අතර ගන්නවා. වටපිට බල බල අන්‍ය විහිතෝ මේක කරන්න බෑ. සද්ධායෙන් වැඩ නොකරලා දෙනවා කියන එක නෙවෙයි මං කියන්නේ. වීර්යයෙන් වැඩ කරලා දෙන්නේ නැහැ කියන එක නෙවෙයි මං කියන්නේ. සමාධියෙන් උඩ පීකි පාර කරන්නේ නැහැ කියන එක නෙවෙයි මං කියන්නේ. ප්‍රඥාව උතුම් නෑ කියන එක නෙවෙයි සඳහන් කරන්නේ මේ එකක්වත් විශ්වාස කරන්න බෑ චපල. විශාල දේවල් කරලා දෙනවා නමුත් ඊගාදාස යනකොට නොකර ඉන්න ඉඩ තියෙනවා. සතිය විතරක් කවදාකවත්ම පාවාදීමක් කරන්නේ. ඒ නිසා කියනවා සතිය චිත්තක්ෂණයකට හරි මේ ජීවිතේ පුරුදු කරන එක අනිවාර්යයෙන්ම ඊගාවාත්මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුණොත් ඒක මේ මණිකක් වාගේ ඊගාව ආත්මයට යනවා. එදා ගිහිල්ලා පරිසරය සකස් කරපු ගමන් අර ගිය ආත්මය ඇති කරපු සතියේ ඉස්මතු වෙලා යනවා. සද්ධාවේ එහෙම සාහිතියක් නැහැ. එනිසා කොච්චර සද්ධාවන්ත බෞද්ධයා වුණත් කතෝලික ආගමට යන්න ඉඩ තිබේ කියන්න බෑ. ගයේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. එච්චරයි කියන්නේ. මොහොත් සතිය අල්ලගත්ත මිනිස්සුෙකුට නම් කතෝලික ආගමට ගියා. ඒ මිනිසා වඩනවන සතිය මොන නම දැම්මත් ඒ මාස අනිවාර්යම සුවකාත වෙනවා සාන්දිෂ්ඨ මේ සුපටිපන්න වෙනවා සුගත වෙනවා ඒ අපි මේ පුළුවාතරම් උත්සාහ කරන මේ ලැබිච්ච වටිනා වට අවස්ථාවේදී සති මාත්‍රාව තේරුම් අරගෙන ඒ සති මාත්‍රාව කියන හැම චිත්තක්ෂණයකම මේ රාගයට ද්වේෂයට මෝහයට ඉඳ නොතබන බවක් අවාසනාවට වගේ සති චිත්තක්ෂණයේ වර්ණවත් නැති බවක් ඒක පැනලා දෙන්නේ නැති බවක් ඒක ඊටාම පසුගාමී සමාජ තත්ත්වයක් රකින්න ඇතුළත ಗುಣ නැමිච්ච වටින සත්පුරුෂයෙක් බව තේරුම් අරගෙන මේ සති මාත්‍රා වැඩි වීම සඳහා අපේ මුළු ජීවිතේම අපි ධෛර්යය දෙනවනම් සත්‍ය අපිට ආරක්ෂාව දෙයි. සත්‍ය ධර්මයේ රකින්නවනම් අපි සත්‍ය ධර්මයෙන් රැකේ. මේ දේ මේ මේ පළ ගැස්ම මේ හරියට පිහිය දැල්ලා වගේ හරියට ගත්තොත් ඒ යෝගාවචරයට සතියෙන් මේ දේ කර දෙන බව තේරුම් ගන්න ස්වකහාත භව ඒ චිත්තක්ෂණයම සාන්දෘෂ්ටිකව අකාලිකවම ඒහි පස්සිකවම ඕපනයිකව ප්‍රඥාවෙන් දැනගන්න එක හුස්මක් දෙයට ගෞරවයට එක හුස්මක් ගත්තත් ඒ හුස්ම ගන්න වෙලාවදී ආශ්වාස කරන වෙලාවදී ආශ්වාස බව දන්නවනේ ඒ දැන ගැනීම තුළ ආශ්වාසයට රාගයක් ඇති වෙන්නේ නැහැ. ආශ්වාසයට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසය කියලා කලබල බවක් එන්නේ නැහැ. ඉතින් ඊගා ප්‍රශ්වාසයේදීත් ඒ වගේම තියාගන්න පුළුවන් නම් අපිට අඩු ගානේ තේරුම් ගන්න පුළුවන් මේ චිත්තක්ෂණවල රාගයේ ද්වේෂයේ මොහේ නැති නිසා අත්තත්ත වෙනස මේ හිත පීඩනවා. මේ චිත්තක්ෂණේ පීඩන මේ හුස්ම පීඩන මේ ප්‍රශ්වාසයේ පීඩන අත්තත් කියන්නේ අත්ත සිද්ධි පීඩන මේක කස කැවෙනකොට ඒ සති මාත්‍රාව සති ධාරාව අඛණ්ඩව යනකොට කළ යුත්තේ. නැත්නම් වඩා හොඳ දේ ඉබේම තේරෙන්න පටන් ගන්නවා. අපි ඊයේ ඊයේ නෙමෙයි ගිය පාර ධර්ම දේශනාවේ මතක් කරා. යම් වෙලාවක මේ සති මාත්‍රාව එක ටිකට යනවනම් සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් වේවා සමාධියක් ඇති කරන තරම් සතිය Java කැවෙනවනම් ඒ චිත්තක්ෂණය අතීත අනුභවන හිතක් ඇත්තෙත් නෑ අතීතේ නෑ සුවක් ඇත්තෙත් නෑ අනාගතේ පිළිබඳ ප්‍රතිකංකණයකුත් නෑ. අතීත අනාගත කියලා කියන්නේ හීනේ. ඒ වගේ මේ හිතේ රාගයක් නිසා අරමුණට බැඳීමකුත් නැහැ, ද්වේෂය නිසා අරමුණ ගසා හැරීමකුත් නැහැ. ඇකිලීම නිසා නින්දට යන්නෙත් නැහැ. මම දැන් නිවන් ලබන්න ඕනේ, රෝහන් වෙන්න ඕනේ, රහත් වෙන්න කියලා තක්කමුක්කුකුත් නැහැ. ඒ වගේම මේ වෙලාවේදී ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතා තියෙනවා. ඕනට වෙදී ශ්‍රද්ධාවත් නැහැ, ඕනට වෙදී ප්‍රඥාවක් නැහැ දෙක සමබර වෙනවා. ඕනට වෙදී වීර්යයක් නැහැ, ඕනට වෙදී සමාධියක් නැහැ දෙක සමබර වෙනවා. ඒ වගේම ඉන්ද්‍රයන් ශ්‍රද්ධාවද විරියද සතියද සමාධියද ප්‍රඥාද කියන එක සතිය මුල් කරගෙන ඔක්කොම ගොනු වෙන්න පටන් ගන්නවා. හරියට ධාත්‍යෝ පස්සේ දික් වෙනදලා ගෙන කරත් ගෙනියන රතාචාර්යවරයා අස්සෙ ඔක්කොම පාරට අරගන්න ගන්න වෙන දන්නවා දන්නන්නත් අර වෙන්න දෙන්නේ. ඒතකොට අස්සයන්ගේ ශක්තිය ඉදිරියට යනවා. නමුත් අස්සෙ එක පැත්තට දුවන්න පටන් ගත්තොත් රතය පාරෙන් පිටපයින්. අනිත් වගේ එකම දෙයකට ශ්‍රද්ධාව අරමුණටම ශ්‍රද්ධාව පිටනවා. වීර්ය නැවතනාටත් එනකොටම උනන්දු වෙන්න ගිහිනවා. සතිය ඒ අරමුණ සජීවීව අනුගමනය කරනවා. සමාධිය කුළුල් තිරේ දකින්න. ප්‍රඥාව වෙනකොට එකින් එක වෙන් කළ දක්වනවා. එසේ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා හරියට අරමුණට මුහුණ දාගෙන ඉන්නකොට ශ්‍රද්ධාව මතුණා නම් හිතේ ආලෝකය වැඩි වෙයි කියලා. චිත්‍රපටියක් බලනකොට චිත්‍රපටයේ තිරේ ආලෝකය කියන්නේ ශ්‍රද්ධාව. වීර්යය කියලා කියන්නේ ජවනිකා එක එක එක එක තට්ටක් ගාල මාරුවේට බලන කඩාපත් ඇඟේ. මෙත්තයි වෙන්නේ. අරමුණේ කරවලට එන එන ආශ්වාසයේ එන එන ප්‍රශ්වාසයේ සජීවීව පෙරලෙන පටන් ගන්නවා. එකතන මෙත්තයි වෙන්නේ. සතිය තියෙනවා නම් සතිය පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන ජවනිකාවේ රඟපාන නනුලියන් ඉතාමත් සක්‍රීය වැඩ කරනවා. මේ පඩවි මේ ආපෝ මේ තීජෝ මේ වායෝ කියලා මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා හොඳ ලස්සනට පේන්න පටන් ගන්නවා. සමාධිය එනකොට tire පුළුල් වෙන්න පටන් ගන්නවා. පුළුල් tire දක්න මෙන්න ආශ්වාසයේ මුල මෙන්න මැද මෙන්න අග මෙන්න මේක ගෙවන් කළා මෙන්න ප්‍රශ්වාසය පටන් ගන්න මෙන්න මුල මෙන්න මැද මෙන්න අග. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේදී උන ධාත්‍ය පිටිපස්සෙන් ඇිනවා. එතකොට ගන්න මේ ආශ්වාසය මෙන්න සද්දයක්. මේ ආශ්වාස ප්‍රශ්වාසය මෙන්න වේදනාවක්. මේ ආශ්‍රව ප්‍රසවාසයෙන් මෙන්න හිතවිල්ල. හිතවිල්ල බලවත් ආශ්‍රව ප්‍රසවාසය බලන්න. ඒ සීනම පුළුල් තුලේ පේන්න පටන් ගන්නකොට ඔන්න සමාධිය හොඳ ලස්සනට බාධාවකින් තොරව පේනවා. ඒ කියන්නේ තිරේ පුළුල් වෙනවා කියන්නේ. ප්‍රඥාව ඉන්න පටන් ගන්නතර පස්සේ එක එක්කනාගේ රස වෙන් කරලා පේනවා. ශබ්දයෙන් ඇති කරන අත්දැකීමක් තියෙනවා. ආශ්වාසය අත අත හුස්ම රැල්ල වැඩි වෙන යන තියෙන අත්දැකීමක් තියෙනවා. වේදනාවකින් යන අත්දැකීමක් තියෙනවානේ. හිතවිල්ලකින් යන අත්දැකීමක් තියෙන මේ එකක්ක සතියට බාධාවක් නැහැ. සතියට ආරාධනා කරන මේ ශබ්ද නිසා ඇති වෙන අත්දැකීම මේ වේදනාව නිසා මේ හිතවිල්ල නිසා මේ ආස්වාස නිසා මේ ප්‍රස්වාස නිසා අර ඔක්කොම තේදී ආස්වාද ප්‍රස්වාසයේ සංසිතියව කොහොම ලස්සනට දකින්න වෙනදන අනේ ශබ්ද නොවේවා හිතවිල්ල නොවේවා වේදනාව නොවේවා කියලා මේකට වෛර කරනවා වෙනුනේ මේ ශබ්ද තියෙද්දිම හුස්ම ගැනෙනවනේ එක්ක සද්දෙන් ඉස්සරහ නැත්නම් සද්දෙන් පස්සේ හුස්ම තියෙනවා. ආ තියෙන තැන මේමයි කියලා දැක ගන්න. ඒතකොට ප්‍රඥා විචිත්‍රත්වයට හේතු වෙන මිසක් කරන්නේ. කරදරයක් වෙන්නේ. ආන් මේ විදිහට ඉඳුරන්ගේ එක රස වෙනකොට මේ යෝගාවචරයට තේරෙනවා ඊගාට මම මොකද්ද කරන්න කියලා ප්‍රශ්නයක් එන්නේ. මේක ඊගා චිත්තක්ෂණයෙන් ගන්න කොහොමද? ඊගා චිත්තක්ෂණයෙන් ගන්න. ඒක කියන ආශේවන ප්‍රත්‍යය. ඇසුරු කරපු දේ ඒ එකලස කඩා බිඳ ගන්න නැතුව ඉස්සරහට යන්න. මේ ප්‍රශ්නයක් අහනවා කියන්නේම සැකයක් ආයෙ දාගෙන නීවරණයක් දාගන්න. ඊගාට මම මොකද කරන්නේ කියලා අහනවා. ඒකෙන් කරන ලස්සන දොයාගත්ත කිරි කලයට කොහොම කඳුලක් දාගන්න. ආශේවන ප්‍රති කියලා කියන්නේ මෙතෙන් දස්සාවේ උඹමයි මේ ඊගාචිත්තත් ඉදිරියට පවත්න්නේ උඹමයි. ඒ නිසා මේ කෙලෙස් නැති දරාක රාගේ නෑ, ද්වේෂේ නෑ, මොහින කර්මා කරලා යාප්පු වෙලා බදාපත් වෙලා බය ආදු වෙලා අනේ ඊගාව චිත්තක්ෂණයත් මේ රාග ద్వේෂ මොහ නැති සතිය සහිත ආස්වාස වීම ප්‍රස්වාස වීම කියලා ගන්න දැනුම මහා ලොකු අපිට ඩිග්‍රියක්වත් PhD එකක් අරන් දුන්නට ඒක රාග ద్వේෂ මොහ නැති බව පෙන්වනවානේ. මේ සමය ආස්වාසයේ ඇතුලේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා කියන්නේ හිත රසයි කියන ලකුණක් නේ. එදේන හුස්මට අපි සාතර වෙනවයි කියලා කියන්නේ අලෝභ දෝස අමෝහ තත්ත්වෙන්නේ අපි කැමැති වෙන්නේ ලාභයට සත්කාට සම්මාන සිලකට නෙවෙයිනේ අන්ධහර පාන්න නෙවෙයිනේ ධ්‍යාන මාර්ගඵල කියන මහා ලොකු දේවල් නෙවෙයිනේ ඒ විලාවේ එතන එතන උපේන නිරෝධයටනේ ආනේක යෝගාචර දන්නවනම් ඊ타මත්ම අපි පුංචි කාලේ අපි අතර සත පහක් හම් වෙච්ච වෙලාවේදී අපි කොච්චර සතුටු වුණා දැන් කාලේ සත පහ බිම ඇතුළට නැමිලා බලයිද ඒකේ ලක්ෂ 5ක් හම්බුණත් ලක්ෂ 10කට තණ්හාව ඇති කරනවා. ලක්ෂ 5ක් හම්බ වෙනොත් 10කට තැම්බෙන්න පටන් ගන්නවා. අපි අර පුංචි කාලේ බලන්න තඹ සතයක් හම්බෙච්චාම, පිට්ටල සතපහක් හම්බෙච්චාම, රිදි සතපහක් හම්බෙච්චාම ඒක කැටයක දාගෙන කොච්චර සතුටු වුණාද? ඒ මොකද ළඟදී සතුටු වීම පුංචි කාලේ තිබුණා. දැන් මේවා ගිනි කඳුවා. වතුර කොච්චර වැක්කරෝ සූස් ගන්න සද්ද විතරයි එන්නේ පිටින්. අර ගිනි කඹලට වතුර දානවා. ඉතින් මේ භාවනාවේදීත් මේ පුංචි දේ සති මාත්‍රාව රාගයට, ద్వේෂයට, මෝහයට යුද ප්‍රකාශ කරලා ලබන මේ සති මාත්‍රාව අගේ කරන්න දන්නවනම් සක්කාත ගුණය කියන කිච්චර දුර බැහැ කරන්නේ. මේ චිත්තක්ෂණයම සාන්දෘෂ්ටිකව ඒක අවබෝධ කරනවා කියන එක දුර බැහැ දෙයක්. අකාලිකව මේ දැනගන්නකොටම Taman තේරෙන්න පටන් ගන්නවා මේ දෙකල් මම හම්බ කරුවේ ලාභ සත්කාර සම්මාන සිලෝක. දැන් මේ සීල ලාභ සත්කාර සම්මාන සිලෝක අයින් කරලා වර්තමාන මගේ චිත්ත ප්‍රවෘත්ති රාගෙන් ද්වේෂයෙන් මොහෙන් දුරයි තොරයි ඒ වෙනුවට මට අනුමානෙට අනතන අරමුණට ගත්ත නිමිත්තට ගත්ත මේ ආශාසි වේ ප්‍රසාසි වේ ඒක මම රාජ කිරුලක් වාගේ මුතුන්නක් වාගේ මේක ආශස කරන්න හදනකොට එතන එතනම නික්ලේශී බව ඉඳ ගන්නකොට සත්පුරුෂ ගති ඒ වගේම පඬිත ගති නික්ලේශී ගති අගය කරන ගතිය ඉන්න පටන් ගන්නවා. අකාලිකවම සිද්ධ වෙනවා. ඒ පස්සේ ගයි අම්මා ළඟට දීලා කියවි. තාත්තා ළඟට දීලා කියවි. දරුවා ගණන් කියනවා යාළුවාට කියනවා මෙන්න මේම දාත්‍රයක් තියෙනවා. සතුටුමත් වුණොත් නම් ඒ චිත්තක්ෂණය චිත්තක්ෂණය දෙතම ප්‍රතිපත්තිය. දුගලන්න තෝරන විල බලන්න. ඒව බලව කියන කය වේලි පස්සේ කියන කියන්නේ ඒව බලව කියන තමන් මේක පන්නරේ තියාගන්න. ඕක නැයි කයි මේ සත්‍ය මාත්‍රාව තමයි නිවන් දක්වා. මේ සති මාත්‍රාවට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ ඒ චිත්තක්ෂණේ නිවන මේ නිබ්බුතියම තමයි පටිච්චසම්ම නිබ්බුතියට නිරෝධයට හිත ගෙනියන්නේ. ටික වේලාවක් මේ නිබ්බුතිය පාත්තර හැටි දන්නවා. ඊට පස්සේ ඒක දිගින් දිගට යනකොට ඒ තුලින් එන සතිය සමාධිය සමාධි ප්‍රත්‍යය තුල ඒ තුලින් ධ්‍යාන මාර්ග බල ලැබේ. ඒව වලක් කරන කාටවත් බෑ. කල යුත්තේ මොකද්ද හැම චිත්තක්ෂණයකම එළඹ සිට 100 ගත කරන්නේ. ඒ මූලික ශක්තිය ලැබලා දෙනවනම් ඉස්සරහට ඒ සත්‍ය හරහා සම්පජඤ්ඤය හරහා ඒ යන්න තියෙන පෙත වඩා හොඳ විකල්ප අනන්තයි අප්‍රමාණයි ඒක තමයි කියන්නේ සති මාත්‍රා පවත්න සුඛාත එලෙබසිටි සිය තියෙනවා නම් ඒ චිත්තක්ෂණය අනිවාර්යයෙන්ම අර්ථත්ත පිණිස පිටිනවා අරත්ත පිණිස පිටිනවා උභයත්ත පිණිස පිටිනවා තමන්ගේ ඉදිරි ගමන පිණිස ඒ චිත්තක්ෂණය ගැම්මක් කරනවා ඒ වගේම තමන් සේවය කරන වැඩ කරන සමාජයත් එක්ක පුදුමාකාර සහසම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මම මේ පරිපාලනය පිළිබඳ ඩිග්‍රී ලැබලා නැති වෙන්න පුළුවන්. sannivedanaya පිළිබඳ මහා උපාධි ලැබලා නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝම සරලව අනිත්‍යවත් එක්ක සුවතාවයේ තුල ආධ්‍යාත්මික ගමන යනවා. එතකොට මේ පද්ධතිය ඕනම කෙනෙකුට ආදර්ශයක් කරනවා. මහා බරපතල සමීකරණ මොනවාක්වත් නැහැ. ව්‍යාප්ත මේ මේ විවස්ථා මොනවාක්වත් නැහැ. ඩිග්‍රීස් මොකුත් නැහැ. වැඩි කටයුත්ත වෙනවා. එතකොට පරත්ත පරත්ත දෙක තුනම සිද්ධ වෙනවා. ඒ නිසා හිතන්න අමාරුයි මේ සති චිත්තක්ෂණයක මෙච්චර ප්‍රභාවයක් තියෙනවා. මෙච්චර ගැම්මක් තියෙනවා කියලා කුසලයක් තියෙනවා කියලා. ඒ නිසා සතියේ ක්‍රියාකාරකම් ඇතුළට නැමෙන එන්නේ එන්න කස් කැමෙන දේවල්. අර සද්ධාව වගේ ගොජ්ජ දාන සීලාරයක් මේකේ නැහැ. වීර්යය වගේ අගරත් කරලා දෙන ගතියකුත් නැහැ. සමාධිය වගේ එතන එතන රස විඳින ගතිය පෙන්වන්නේ නැහැ. ප්‍රඥා වගේ මහා විස්තර විභාග කරලා දෙන්නේ නැහැ. ඒ සියල්ලම ඇති කරන්න ඕනේ පිටිය සකස් කරලා දෙන්න. ආහනේ දේ වෙනකොට යෝගාවචර යම් දවසක මේ द्वේෂයෙන් තොර එක තප්පර බහ ඇති කරා නම් ඒක විස්තර කරන්නේ මහා කාන්තාරයක වැලි කතරක නිරෝධක කතරක වේස වෙලා තොලකට වේලිලා වතුරක් නැතුව ගමන් කරන මිනිස්සේ ෂේම භූමියක් දැකලා ඒ ෂේම භූමියේදී ගිහිලා ඇති වෙන්න වතුර බීලා ඇති වෙන්න පොළවේ දාගෙන ඇඟේක ගිල්ලලා ඒකේ තියෙන නෙළුම් පනලගෙන ඕලු මල් ඕලු වල කාලා විවේක වෙනවා වගේ මුළු සංසාරේ පුරාවට දැවි දැවි සංසාරේ පුරාවට ද්වේෂ කර කර ආපු මේ ගමනේ පොඩි වෙලාවක් කෙම්බිමකටපත් වෙනවා ക്ഷේම භූමිකටපත් කරනවා. ඉතින් ඒක තමයි බුදුහාම කියන්නේ මේ ලෝකෙදී අපිට තමන්ට තමන් කෙරේ මෛත්‍රී කර ගන්න පුළුවන් ලොකුම සේවය. ඒක ඒ බව එහෙම තියෙද්දී අපි අහකාශයට වැඩ කරන ගතන ගමන් නැත්තුත් මෛත්‍රී කරනවා මමත් අනන්ත කැමති කියලා ඇත්ත තමයි කැමති වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රයෝගයකින් සම්‍යක් ප්‍රයෝගයකින් මිස ඒක යන්න බෑ. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයේ ද්වේෂ නැති කරන්න ඕනම ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව. මම වෛර නැති වීමා ද්වේෂ නැත්තේක් වෙනවා, කායික රෝග නැත්තේක් වෙනවා, ලැබුවා වූ ආත්මී සූසේ පරිහරණය කරන්නෙක් වෙනවා. මා මෙන්ම අනික් අයත් ඒවා කියලා හිතන්නේ කොහොමද? නමුත් හොඳට මතක තියාගන්න මේක උඩේ ඉන රබර් බෝලයක් අතින් අල්ලලා යට කරගෙන හිටියා. අත අතාරුම ආයෝක උඩට එනවා. යට කරගෙන ඉන්න තාක්කල් තියාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි මෛත්‍රී භාවනාවේ මේ වෙලාවට අල්ලන්න පුළුවන්. නමුත් රාගය එනකොට ද්වේෂය එනකොට ආශාවසය නැසතේ එනකොට සද්දයක් එනකොට වේදනාවක් එනකොට හිතවිල්ලක් එනකොට ඒ බව හොඳට දැනගෙන ඒක නැති කරන්න උත්සාහ කරන්නේ නැතුව ඒකත් එක්ක මුල් දාලා කටයුතු කරන පටන් අරගත්තට පස්සේ අර ඔගේ తాවකාලික ඔබ තැවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ රාගෙට ද්වේෂෙට මෝහෙට ඒ ඒ ධර්මතා අපි දැන නොදැන අපිව පෙළන හැටි ඒ ධර්මතා දැන නොදැන අපිව තවන හැටි ඒ ධර්මතා අපි දැන නොදන්නතර සංකරතා ඇති කරන හැටි. ඒ දව ඒ ධර්මතා අපි විපරිණාමයට පත් කරන හැටි ආ බලනකොට මේක කිසිවෙක් විසින් කිසි උකර කරන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයක් බවයි. සක්කාත ධර්ම වලින් තොර නම් අපි හිතන්නේ අසවලා මේක කරා. ආකාශ මේක කරා. ආණ්ඩුව මේක කරා. යුතුයුනේ මේක කරා කියලා අපි නැති කෙනෙක් හොයා ගන්නවා දඬුවම් කරලා. ඒ අපේ තියෙන විකෘති මනසකට. ඒක තමන් දිහා බලාගෙන යනකොට ධර්මේ හරහා සක්කාත ධර්ම ගුණේ හරහා නයිදං අත්ත කතම් බිම්මන් නයිදං පරකටං අල හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති සීලා වික්ෂුනි ළඟට ඇවිල්ලා මාර්යා අහනවා නැගිටින්නේ මේ උඹට විඳින දුක උඹට කවුරු හරි ගෙනත් දීපු ඕනිය මට ඒ වෙනත උඹේ වුණාවේ බදාගත්ත ප්‍රතිබිම්බයත් එතකොට සීලා වික්ෂුනි කියනවා නයිදං අත්ත කතම් බිම්මන් මම මේ නිර්මාණය කරලා ප්‍රතිබිම්බිකුත් දෙවේ මේ දුක නයිදන් පරකටන් ආගහන. කවුරුත් කිසි මට කරලද වුණේ මොකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතයි. මේ හේතු නිසා මේක හටගෙන තියෙනවා හේතු නැති දවසේ මේක නැති වෙයි මේකට වෛර කරලා ඕ මේකට ප්‍රේම කරලා කවදාකවත් ගොඩෙන්න බෑ ඒක සුවක්හත නැහැ ඉතින් කරා පැමිණෙන හැම සංඥාවක් කරා පැමිණෙන හැම අරමුණක්ම අපිට සති මාත්‍රාව පිටන්න උදව් වෙන අතර අපිට තේරුම් කරලා දෙනවා මේ හැම එකක්ම පටලවා ගත්තොත් අත්ත් ව්‍යාපාද පිණිස යනවා හරියට තේරුම් ගත්තොත් අත්තත් පිණිස හිටිනවා පටලවා ගත්තොත් පර ව්‍යාපාද පිණිස යනවා හරියට තේරුම් ගත්තොත් පර පරත්ත පිණිස හිටිනවා ඒ නිසා අත්තත් පරත්ත අත්ත් ව්‍යාපාද පර ව්‍යාපාද තේරුම් කර ගැනීමට බාහිර ලෝකෙන්වත් දෙවන්නේකින්වත් කිසිසේත්ම සම්බන්ධයක් නැහැ මේ කරා පැමිණෙන දේ පිළිබඳව අපි දක්වන ප්‍රතික්‍රියාව එඳ ප්‍රතිචාරයේ තමයි සම්පූර්ණ රහත තියෙන්නේ. ඒ නිසා අපි සතියෙන් කරන්න හදන්නේ කරා පැමිණෙන දේ පිළිබඳව එළඹ වාසය කිරීම පමණයි. අප්‍රමාදයේ දිහා බලන එක විතර මේක වේවා මේක නොවේවා මේක මංගලයි මේක දුමංගලයි මේක ධර්මිකයි මේක අධර්මිකයි ඒක නෙමෙයි අපි කරන්න හදන්නේ. පැමිණෙන දෙයට මූණ දෙන එකයි. ඒ සිංහලයේ කතාවෙන් කියනවනම් පැමිණි දුක් පැනේ සත්‍ය කියලා පැමිණි දුක් පැණි රසයි කියලා මේකේ පණිවිඩයක් තියෙනවා මට කියලා තේරුම් ගන්න හදනවා මිසක් ඒ දේවල් වෙනස් කරන්න හදන්නේ අනිවාර්යයෙන්ම ද්වේෂය කියලා මම හිතනවා. වඩා හොඳ දෙයක් ලැබීම සඳහා මේ කියන දෙයට ද්වේෂ කරනවා. මේ විදිහට තමයි කාම තණ්හාව එහාට ගියට පස්සේ භව තණ්හා විභව තණ්හාවක් වඩ මාර්ගය. භව තණ්හාව කියන්නේ මේ තමන් ලැබෙන කාම ගුණය ඇහ කන දාසය දිව කය පිනවීමට ඇති කාම වස්තුන් කාමීතුරන් පිනවීම ඇතිට කියනවා කාම තණ්හාව කියලා. ඒක ගෙදර ගියාමත් හම් වෙනවනේ මගේ පුතාටත් හම් වෙනවනේ දරුවටත් හම් වෙනවනේ කියලා ඒක අතුරුවන එක තමයි භව තණ්හාව කියන්නේ. මේ චිත්තක්ෂණේ Tamange ඉඳුරන් හා සම්බන්ධ විදිහට කාම තණ්හාව කියනවා. ඒක අපේ අයට මම යණ යන තැනට මට ලබන ආත්මෙත් ලැබේවා කියලා කියනවා භව තණ්හාව. ඒක නොලැබෙනකොට ඇති වෙන ද්වේෂයට කියනවා විභව තණ්හාව. මේ භව තණ්හා විභව තණ්හාට මත් වෙන පාතු වෙන මාරු වෙන තැන මොන්නම කෙනාටවත් අල්ලන්න බෑ. ආශාව වැඩි වෙච්ච තරමට එතන දබරේ වෙයි. අපුංචි කාලේ ආගෙදර ඉන්නකොට අම්මා කියන දේ තමයි ඔය වැඩි දිනේ දබරේටයි. වැඩි බය පරිපාලන කරුවොත් අනිවාර්යයෙන්ම දබරේ. වැඩි බහ තණ්හා තිබුණ අනිවාර්යයෙන් විභව තණ්හාට යනවා. වැඩි තණ්හාවක් තිබුණා වැඩි ද්වේෂය පහළ. එනිසා මේ දෙන්න අතර තියෙනවා පරස්පර විරෝධී බවට පෙන්වුවාට මේක නිකන් රයිගමයා ජම්පලගේ දෙල්ලම විතර කියනවා. ඉස්සර කාලේ අධිකාරිය ඉඳලා තිනවා රයිගමයා ජම්පලේ කියලා දෙන්නේ දවල් 30ේම රණ්ඩු කරනවා. දකින්න දකින්න යන රයිගමයා දකින්නට ජම්පලේට පේන්න බෑ. ජම්පලේ දකින්න රයිගමයාට පේන්න. හැබැයි රැට දින්නේ කියලා හොරකම් කරනවා. ඉතින් රට්ටු කවදාකවත් හිතන්නේ නැතුව මේ දෙන්නේ කියලා හොරකම් කරයි කියන්නේ. හෙට උදේ ඉඳලා නැගිට බෙලා ඉඳලා දෙන්න රණ්ඩු. ගහ ගන්නවා දැන ගන්නවා පිළිඳ බෑ මද්ද කින්න පතන් කියලා. අන්ධකාර වෙච්ච ගමන් දෙන්න කියලා වරණ කරනවා. මේ රාගය, ද්වේෂය දෙකත් අයිකමේ ගම්පලයේ පිනු වෙනමතන් තියෙන රාගයක සම්පූර්ණ අන්තයක් ද්වේෂේ කාණ්ඩ කරනවා. කෙලෙස උපදනකට දෙන බොහෝම සුවදව ඒ අතින් අත අරගෙන කටයුතු කරනවා. ඒත් අපිට මේ හැම රාගයකම හැම ද්වේෂයකම සතියෙන් බලනකොට මේ තෙක්කල් යටිපහුව කරපු මල් පැන්නුමක්, කිරි පැන්නුමක් මතුවෙන මතුවෙන ආය දැක ගන්න ගියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රාගය දැනගෙනමයි, ද්වේෂය දැනගෙනමයි රාගය ද්වේෂය ඉක්මවන්න ඕනේ. රාගයෙන් වලට අසුවන්නේ හොඳයි. ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක తాවකාලිකව රබර් බෝලේ යටපත් කිරීමක් පමණයි. ද්වේෂය එනකොට මෛත්‍රී වර්ණේ කර හොඳයි. ඒ අමාරු පහසුවට අපි ඒක නැති කරගන්න කරනවා. මොකද ඒකත් අතින් අල්ලලා රබර් බෝලයක් කර ගන්නවා වගේ. නමුත් කවදා හෝ රාගයේ ආධින වාණිසත් දැනගෙන, ද්වේෂයේ ආධින වාණිසත් දැනගෙන ඒකට සතියෙන් වුණ දුන්නොත් සමාධි මට්ටමේදී පවා උපචාර සමාධියකට අපන සමාධියකට හෝ එහෙම නැත්නම් ක්ෂණික සමාධියකට යෝගාවචරයට යන්න පුළුවන් වෙනවා රාගයේ ද්වේෂයේ තියෙදී. කවුරක්වත් එක විශ්වාස කරන්නේ හරියට කියනවනම් මේ ශබ්ද තියෙද්දිම සතිය පවත්වන්න පුළුවන්. ශබ්ද තියෙද්දිම සමාධිය උනා පවත්වන්න පුළුවන්. වේදනා තියෙද්දිම සතිය පවත්වන්න පුළුවන් ආනපන බලන්න පුළුවන්. සමාධි පවත්තන්න පුළුවන්. හිතවිලි තියෙද්දිම ආනපන දකින්න පුළුවන්. ආනපන සතිය පවත්තන්න පුළුවන්. සමාධිය ගන්න පුළුවන්. ඒ වගේම රාගයේ තිබුණ පරිදි ඔකට ඔය තරම්ම බය වෙන්න දෙයක්. ඔය තරම්ම ඇඟ කිලිපොළන දෙයක් නැත්නම් මොකද සංසාරේ පුරාට හිටපු දේ. දැන් රාගෙට පොඩ්ඩක් වාඩි වෙන්නේ කියලා මම පොඩ්ඩක් හිටපන් මම ආනපන පොඩ්ඩක් කියලා එන්න. ආවට පස්සේ අපි කතා කරමු කියලා රාගෙ එලවන්න එපා. එලවන්න ගියොත් තමයි අවිශ්ය. ද්වේෂය ආවට දැන් මම සාන්තවලෙක් මට ද්වේෂය ඉඳලා කියලා ඒ මොකක්වත් ඕනේ ආවනේ. ආවට පස්සේ ඒක ඒ බවටම පිළිගත්තා. ඒලා කිසිසේත්ම චර්ත දෝෂණයක් වෙන්නේ අවාසනාවට වගේ අපේ ආගම අපිට පෙන්වන්න හදනවා රාගය ආවට පස්සේ ඔක හංගපාන්නේ. හොඳ නෑ මූණට හොඳ නෑ සිල් ගන්න කරනවා හොඳ නෑ කියලා රාගේ හංගන්නත් උගන්වනවා. ද්වේෂය ආපුවම ද්වේෂයේ සංගවත් යා ගන්න. ඉතින් වෙන්නේ මොකද? සංගවන්න සංගවන්න බෝ. මොසක්ඛාත ධර්ම විනී, සාන්තුසිත ධර්ම විනී, අකාලිකව ධර්ම විනී එන්නකොට මූණ දෙන්න තරම්. සීලේ සමාධි ප්‍රඥාවෙන් බණ්ඩරය තියලා මූණ දීපු දවසේ ඇති වෙන මේ ප්‍රීතිය විශේෂයෙන්ම රා ද්වේෂයට මූණ දීලා ඇති වෙන ප්‍රීතිය දුමාකාර ආධ්‍යාත්මික ජවයක් කරනවා. තමන්ට හොඳටම අසාධාරණ විදිහට කවුරුද බනිනු. එතන වරදට පොළඹවලා කතා කරනවා. ඒ නිසා Tamanට කවුරුන් පිළිබඳව තරහ ගිහිලා. මෙන්න මේ විදිහේ ද්වේෂයක් තියෙනකොට ඒක නෑ කියන්නේ නැත්නම් බෑ කියන්නේ මේ තමයි தත්ත්වය. අන්න ඒක පිළිගත්ත ගමන් පුදුමාකාර හාස්‍යයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඔබ දැන් මායාගේ එක බලවේගයට යට වෙලා දැන් ඔබ හොල්මනක් වඩපත් වෙලා තියෙනවා. දැන් රාග ද්වේෂයෙන් දූෂිත වෙලා ඔන්න කොරණ දෙල්ලා. කිය බලනකොට තමන්ම තමන් දිහා බලනකොට යකින් පොඩි හිනාවක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි නිකන් රූකඩ විතරයි. ඒ රූකඩේ නූල ගස්සනකොට අපි hina. මේ නූල ගස්සනකොට අපි මොන අට කරගෙන තරහ වෙනවා. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එකේ මැඩියා. ඒ තරමටම අපි කුප්පා. අයියෝ මේකත් ආධ්‍යාත්මික ජීවිතයක් කියලා hina යනවා. නමුත් අපි මේ කවුරුත් එක්ක බැනගන්න වෙලාවේ මේ ඇතුලේ hina වාවට hina වෙන්න යන්න බෑ. මොකද අනිත් මිනිහට තරහයි. කරවන මූණට කරගෙන ඉන්න තරහ වෙලා වගේ ඉන්නවා. ඒ ඇතුලේ හොඳටම තේරෙනවා ඔන්න ඔබේ වග. ඔන්න ඔබේ හැටි. ඔන්න ඔබේ ස්වභාවය. මේක තමයි භාවය. මේක තමයි ස්වභාවය. ඔච්චර වසන් ගන්න නැතුවත් ඔකෝම තමයි. මේක කවදා හෝ තව කල්යාණ මිත්‍රතු කියලා එයා කිව්වොත් මචං මටත් ඕම තමයි කියලා අන්න ඉදාට හෙන දෙවියක් කිව්වා. මම නිල්ල බිරිඳ වැටි ජොලිය උත්තරයි. මම නම් කතා කරුවේ නෑ නමුත් කතා කරන හැම කෙනෙක්ම කිව්වා මට පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. ඉතින් අනිත් එක නැතිනේ ඉතින් මටත් නම් එහෙම තමයි. අනිත් එක නැතිනම් මටත් එහෙම තමයි. අන්තිමට මම බලා හිටිය කතා නකරන මටත් එහෙම තමයි. එතකොට මට පේනවා මේක බුද්ධ දෝෂයක් නෙමෙයි පිටරට මිනිහටක් තියෙනවා සුද්ධටක් තියෙනවා ගෑණිටක් තියෙනවා මිනිහටක් තියෙනවා කාටක් තියෙනවා. ඉතින් මාතේනේ මැරෙන්නේ මොකෝ ඉතින් රණ්ඩුවේ සිටින් බලන්න මොකෝ. කවදා හෝ ද්වේෂයත් එක්ක යාළුවෙච්ච දවසේ නැත්නම් කරට අදාගත්ත දවසේ ඉතියාගේ බලපිට. ද්වේෂයට වෛර කරන්න කරන්න කරන්න කරන්න ද්වේෂය වැඩි. නිසා මේ කලාව දැනගෙන ද්වේෂයේ තියෙද්දි මේකට hina වෙලා හැබැයි hina වෙච්ච බව පෙන්වන්න යනවා. දැකගෙන ද්වේෂයට hina වෙන දැන් තමයි බහින මනුෂ්‍යයක් තියෙනවා. වැරද්ද කෙරුව කෙනෙක් වගේ මූණ අට කරගෙන බලන ඉන්නවා. හැබැයි ඇතුලේ hinaවක් ඉන්න පටන් අර ගන්නවා. මේ තුවක්කල් සංසාරේ හරි ද්වේෂය කියන්නේ බුල්ඩෝසරයක් වගේ අවිල යට කරන තලාගෙන බාගට ගියා. දැන් ද්වේෂය එනකොට දානවා. මේක සමතෙන් කරන්න. මේක තන්නේ ක්‍රම විපස්සනා කරනවා. ඒ ඉතින් මම මේ වගේ වෙලාවකට මතක වචන පාවිච්චි කරනවා. ඉතින් තරහ වෙන්න එපා. මේක ඥානොණ්ඩ කරන්නත් බෑ. මේක පිරිමිහිතකින් කරන්න. ඥාන කට්ටිය ඥාන උපිරිමිනකටින් ඉපදිච්ච ඥානොත් ඉන්නවා. ඥානගතෙන් ඉති පිරිමිත් ඉන්නවා. ඒ ඥානගත ඉපදිච්ච එක නම් මේ වෙලාවේ මූණ අට කර ගන්න ඕනයි කියලා හිතනවා. පිරිමිකම කියනවා. මේ කොයි දේ වුණත් ඒක කාගෙන යන එකයි මම කරන්න තියෙන්නේ මේ වෙලාවේ අහුවෙලා මේක ගැටේ වද්දාගත්තොත් අලුතෙන් ගිලේ රැස් වෙනවා. ඒක දැනට මම ද්වේෂයේ තියෙන මැරෙන්නේ. නමුත් මම මේක අග ඉවර වෙනකම් මේක දිහා බලා ඉන්නවා කියලා කාගෙන ගියොත් එකක් දෙකක් තුනක් ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඊට පස්සේ මේක වුද්ධ විනෝදාංශයක් බාටපත් වෙනවා. ද්වේෂ ඕන කෙනෙක්ම අකුප්පපන් අකොලොප්පන් කරපන් මට තියෙන්නේ නොසලී ඉන්න එකයි. ඒක නිසා මේ බෝධිචර්ය අවතාරයේ 9 වෙනි පරිච්ඡේදයේදී ඒ වසුබන්දු පාදයන් වහන්සේ කියලා තියෙනවා ලෝකේ ඕනම කෙනෙක් කුණු එකතු කළ විෂිකනෝට මගේ ඔළුවට වැටේවා ඕනම කෙනෙක් කැරලා කෙල ගන්නකොට මගේ මූණට වදීවා ඕනම කෙනෙක් කුණු අරවෙන් බයිනකොට මට බනීවා මම සංසාරේ කරලා තියෙන පව වලට මට මදි ඒ නිසා මට මේවා ලැබෙන්න ලැබෙන්න මට ඉක්මනට මගේ මේ පව් ගෙවා ගන්න ඕන නිසා ලැබෙන තියෙන සෑම නව නින්දාවක් මා කරා පැමිණේවා කියලා නවෙනි පරිච්ඡේදය කියවන්න අරගෙන කිරි වැටෙනවා එක. කවදාකවත් අම්මා කෙනෙක් දරුවෙකුට ওই පාඩම උගන්වන්නේ නැහැ. කවදාකවත් ගුරුවරයෙක් දෙරොට ශිෂ්‍යෙකුට මේ පාඩම උගන්වන්නේ නැහැ. කොහොත් ගැහුවක් අපි මම බලාගන්න කියලා තමයි අම්මලා කියන්නේ. අනේ කියලා තියෙනවා ලැබෙන තරම් නිന്ദා, ලැබෙන තරම් දුක්, පීඩා සියල්ල මට හයිය තියෙන වෙලාවේ ලැබේවා. මට මේ වගේ නොසලී ඉඳලා මත්තට මේව වැරදි නොකර මේක ගිවම් කරන්න බෑ කවදාවත්. ඉතින් මේ මේ මේ මේ මේ බුදුහාමුදුරු කියන එක තමයි ওই ලස්සනට సౌందర్యාත්මක ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපිට බනින මිනිස්සු අපිට දොස් කියන මිනිස්සු එහෙම නැත්නම් අපිට අන කිසිම හේතුවක් නැතුව බනින මිනිස්සු විතර මයි අපිට ධර්මයට උදව් කරන වෙන කිසිම කෙනෙක් නෑ. ඒක කවදාකවත් යාළුවෙකුට කරන්නේ නෑ. හික්කන්දේ උඩ කරන්නත් බෑ. ඒ නිසා අපේ ගුණ චක්‍රය වැඩෙන්න දේවදත්ත කෙනෙක් අත් අත්‍යවශ්‍යයි නැත්නම් සල්ලි වලට හරි ගන්න. වාසනාවට අපිට ඇති වෙන්න හම්බ වෙලා තියෙනවා. මෙන්න මේකට සතුටු වෙන්න පටන් අරගත්තොත් අපිට දැනෙවි මේ ජීවිතේ වෙන ජීවිතත් එක්ක සම්බන්ධ කරන්න බෑ වෙනදා වගේ නෙවෙයි මම එන ද්වේෂයට විනා වෙලා බාර ගන්න යන්නේ නැහැ ඒකට අන්න මේ මනුස්සය තරහ යනවනේ බාර අරගෙන මේක හරහා යන්න පටන් අරගත්තොත් ඇත්තටම අපේ ජීවිතය උපවට්ටන්නේ ආධ්‍යාත්මික ජීවිතය උපවට්ටන්නේ අපිට ඒ දැන හොන දැන හසුකම් කරන එක නම් අපිට වරදින තැන අපි පරදින තැන. යම් වෙලාවක ඒ වරදින තැනදී ඒ පරදින තැනදී අපිට හසුකම් කරන කරන එකනාදී උපේක්ෂා කෙරුවොත් ධර්ම දේශනා හමාර කරවීමක් කියන එතන දස පාරමිතාවම පිළිපද. හිසාශීලී දිනාටම මේ ලැබෙන බාධක අරහ මේ දස පාරමිතා එකම පැකට් එකේ. හම්බ වෙන එක වහවහ අත්දැක ගන්න ලැබේවා කියන තරම් කරදර මේ නැත්තම් ගෞරව කරා වැටේවා ධර්ම දේශනා මම නැත්නම් ජීවිතේ නාම දෙකක් දැන් අපි පැයකුත් විනාඩි 40ක් විතර කාලය ගත්තා මේ කේන්ති ගිල්ලා වගේ මම බඩ කිවිලා. මේ අපි දවසේ වැඩසටහන මේ අනිමාව මේක නොවුනත් මේ නොපෙනෙනට දුම් ලැබීම සඳහා ඒ වගේම ඥාතින ජීවත් කිරීම සඳහා අපගේ ප්‍රාර්ථනාවත් ඉදිරිය ගැනීම අදාසින් විත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපි වැඩසටහන නිමාව සටහන් කරමු. විත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්කන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා සුඛිතාන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යානිපාන පත්‍ත්‍යා සාතු සාතු සාතු